එතකොට ඒක අපි දකින්නේ සරුවච්චන්හන්සේ දේශනා කරපු සූත්‍රයක් විදිහට. මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සරුවච්චන්හන්සේ දේශනා කරපු ඒ ධර්ම විශේෂ භාගීය ධර්ම වශයෙන් මේ චක්කනිපාතේ නැත්නම් හයේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒව එක එකක් එක එකක් ගොඩ ගැහිලා තියෙන්නේ ධර්ම නියාමයකට ධර්ම પરම්පරාවකට අනුවයි. ඉතින් අපි මේ තාක්කල් ගමන් කරපු මාර්ගයත් එතන සාරිපුත්‍ර සාංශය අපිට නිද්දේශ වශයෙන් දක්වපු මාර්ගයත් මතක් කරගන්නවා නම් ඒ විදිහට ಗುಣ විශේෂයක් ලබා ගන්න නම් ශාස්ත්‍රුණ වංශයේ කෙරේ තබන ලද ගෞරවය සහ පිහිට පිහිටා කටයුතු කිරීම ඕනම කෙනෙකුට ಗುಣ විශේෂයක් ඇති කරලා දෙනවා. ඊගාවට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අනුව නැත්නම් ධර්මයට ගරු කටයුතු කරලා නැත්නම් ඒකට විධර්ම ගෞරවය කියලා කියනවා. ඊට පස්සේ ඒකේ පිහිටා කටයුතු කරනවා නම් ඒ කෙනාට ಗುಣ විශේෂයක් ලැබෙනවා. ඒ නිසා ඒකට විශේෂ භාගීය ධර්මයක් කියලා කියනවා. ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේගේ සංඝ රත්ණයට එහෙම නැත්නම් මේ ශ්‍රාවක પરම්පරාවට ගෞරව කරලා එහෙම නැත්නම් ඒකේ පිහිටා කටයුතු කරනවා නම් කෙනෙකුට ඒක ಗುಣ විශේෂයක් වෙනවා. ඒ වගේම ශික්ෂාවට තමන් යම් ආකාරයක මිත්‍යකල් නොහිටපු දැන් සමාදම්ව ගත කරන ශික්ෂාපද ටිකක් තියෙනවනේ. එහෙම නැත්නම් සමාදම් වෙලා තමන්ගේ යෝමනාවෙන් සමාදන් වෙලා රකින්න ශික්ෂාපද ටිකක් තියෙනවනම් අන්නේ ශික්ෂාපද වලට තරම් වෙන විදියට නැත්නම් ශික්ෂාපත වීතික්‍රමණය වෙන්නේ නැති වෙන විදියට ඒක නිතර මේකට ගෞරව වෙන විදියට ඒකට පිහිටා කටයුතු කරනවා නම් මේ මේ ඒ සීල ශික්ෂාව සීලේ ප්‍රතිඨාය කියන වචනේ කියන ප්‍රතිෂ්ඨාවක් දෙනවා කෙනෙකුට. ඉතින් ඒ සීල ප්‍රතිෂ්ඨාව නැති කෙනෙකුට ওই වෙන මොන දෙයක ප්‍රතිෂ්ඨාවක් තිබුණත් ඒක අර වගේ විශේෂ ගුණයක් ඇති කරන්නේ නැහැ ගුණ විශේෂයක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා සීල ප්‍රතිෂ්ඨාව සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා ඒ විසුද්ධි මාර්ගයේ මුල් වෙච්ච ගාථාවේ සඳහන් කරලා තියෙනවා ප්‍රඥාවන්ත මිනිසයා සපඤ්ඤෝ කියලා කියන ප්‍රඥාවන්ත මිනිසයා නරයන් අතර සීලේ පදනම් කරගන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම සරණ කියලා. මොකද බුද්ධ සරණ ධම්ම සරණ සංඝ සරණ කියනවා අපිට කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට බාහිර දේවල් වශයෙන් පේනවා. නමුත් Taman සමාදන්ව රකින්න සීලය මේ වෙනකොටම Taman අපකප්ප වෙලා Taman සමාදන්ව නැත්නම් ඊළඟන ගත්ත සීලයක් අන්න ඒකේ ගෞරව සහිතව සහ ප්‍රතිෂ්ඨා සහිතව ගත කිරීම ගුණ විශේෂයක් ඇති කරනවා. අපි ඊයේ සාකච්ඡා කරා පස්වෙනි කාරණාව අප්‍රමාදේ සගාරවා විහෙරති සපතිස්සා මේ බුදුහාමතුරු කිරේ විශ්වාසය තියාන අප කටයුතු කරාට මුලින් මුලින් ගොඩාක් මේකේ අඩුපාඩුකම් හිටිනවා. ධර්මයේ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරලා අපි ධර්මයේ දන්නේ නැහැ. බුදුහාමතුරු පිළිබඳ විශ්වාසය ගත විතරත් අපිට තියෙන නිකම් පසාද සද්ධාාවක් විතරයි. ඒ නිසා ඒක ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ධර්මයේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. ඒකෙන් සංඝ ගුණ ගැන අපි දන්නේ නැහැ. ඒ වගේ මේ ශික්ෂා පිළිබඳවත් අපි දන්නේ බොහොමඩින් ගිටයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දන්න ටික අප්‍රමාදීව පමා නොවි කරනකොට කරනකොට ඒක ඒක විසින් උපනායනය කරන ගතියක් තියෙනවා. ඊට වඩා හොඳ තැනකට. එහෙම නැත්නම් අපි දැනට ਸਰවචන්නාංශයේ කෙරේ තියෙන ගෞරවය වෙනුවට තව ਸਰවචන්නාංශයේගේ උපදේශනෝ භාවනා කරනකොට ඒ කරුණු තේරෙන්න තේරෙන්න මහ විශාල ගෞරවයක් ඇති වෙන බුදුහාමුදුරු කෙරෙහි අපි මෙතෙක් හිතාන හිටියට වැඩිය කොච්චර ගැඹුරක්ද මේ අපිට එක ගනුදෙනු කරන්න හදන්නේ අපි වාගේ මෙච්චර කාලයකට පස්සේ ඉපදිච්ච මේ තරම් කෙලෙස් සහිත කෙනෙකුට බුදුරජාණන්සේ දෙන්න හදන්නේ මොන වගේ දෙයක්ද කියලා මහා පුදුම ගෞරවයක් ඇති වෙනවා. ඒ වගේ ධර්මයේ කියලා අපි මේ කටපාඩම් කරන හිතේ තියාගෙන ඉන්න දේ කෝක වේදත් ක්‍රියාවත් වෙනකොට එහෙම නැත්නම් ධර්මීය සීල ධර්මයක් වශයෙන් අපට ක්‍රියාවත් වෙන තුන අප තුල ක්‍රියාවත් වෙනකොට සමාධි ධර්මයක් වශයෙන් ක්‍රියාවත් වෙනකොට ප්‍රඥා ධර්මයක් වශයෙන් ක්‍රියාවත් වෙනකොට පුද්ගලයා ගැන කිසිම තැකීමක් නැහැ ධර්මයේ. ඒ පුද්ගලයා දුස්සීලේද සුසීලේද කියලා ප්‍රශ්නකුත් නැහැ. ඥානියෙක්ද පිරිමෙක්ද කියලා ප්‍රශ්නකුත් නැහැ. පැවිදිද පැවිදිද කියලා ප්‍රශ්නකුත් නැහැ. බෞද්ධද බෞද්ධද කියලා ප්‍රශ්නකුත් නැහැ. manussකම තියෙනවා නම් ඕනම කෙනෙකුට තීති වරන් ඇතුලේ ඕනලත් ලියා ගන්න ආනන්තරී අකුසල කර්ම නොකරපු ආනන්තරී අකුසල කර්ම කරත් ධර්ම වැඩ කරනවා නමුත් අර ಗುಣ විශේෂ ලබා දීමේදී පොඩි පොඩි අඩුපාඩුකම් හිටිනවා. ඒත් එක ජීවිතයයි. ආනන්තරය අකුසල කර්ම කරත් එක ජීවිතයි. ඊගාවරුද්ද ඊගාව ජීවිතේ උනට ඕකත් අයින් කරන්න පුළුවන්. එනිසා ධර්මයේ ඉදිරිපිට අපිව කරප සියලු වැරදි. ඕම කණමැදි ටීලියක් වගේ ඉරපායපු වෙලාවේ කණමැදි ටීලියක් වගේ දුර්වල වෙලා යනවා. ඉතින් අන්නේ විදිහට මේ ධර්මයක තියෙන තෙද ඒක මැරෙන දෙයක්වත්, කල්ගත වෙන දෙයක්වත්, පිලුණු වෙන දෙයක්වත් නෙවෙයි. කහ කෑල්ල දෙකට කැඩුවා වගේ ධර්මයේ තියෙනවා. අපි මෙතෙක් කල් ධර්මයේ ගැන නොසලකා හිටියා ගෞරවයෙන් කටයුතු කළොත්, පිට කටයුතු කළොත් ඒ ධර්මයේ සජීවී බවටපත් වෙනවා. අන්න වගේ ඒක පරිණාමයටපත් වෙන පරිණාමයටපත් කරන දෙයක්. ආන්නේ බව දකින්නකොට පේනවා. එnde එnde අපේ අප්‍රමාද ගතිය ධර්මයේ කෙරේ වැඩි වෙන්න ගන්නවා. ඒ නිසා ආරම්භක ශේෂයේ වශයෙන් අපි කිසිම දැනුමක් නැති වුණාට ඊට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ආරම්භක ශේෂ වශයෙන් සියලුම ත්‍රිපිටකය අපි කටපාඩම් කරලා තිබුණත් ඒක ඇති වැඩකුත් නැහැ. අපි අර අප්‍රමාදයේ සඳහා කටයුතු කරනකොට එතෙන් ඕන වෙන්නේ ප්‍රයෝජනීය සලකලා අදාළ කරුණ. ඉතින් ගොඩාක් කර ගහගෙන හිටියට අදාළ කරුණ එතෙන් දාගන්න බැන්න බූරුවගේ පිටේ හකුරු බැඳා වගේ රසයක් ඇත්තේ නැහැ. ඉතින් අදාළ කාරණාව එතෙන්ට එනකොට පේනවා. ඒක මොකද්ද යෝගයක් තියෙනවා. ඒක මොකද්ද යදවුමක් තියෙනවා ආන්නේ යදවුම නොදම ධර්මේ වැඩ කරන්නේ ඒක නිසා ඒකට ධර්මතා ධර්මතා මොකද්ද ධම්මං ධාරේති इति ධම්මෝ ඒකේ ස්වභාව ධර්මයා දරනවා අපි කොච්චර දඟලුවත් ඇඬුවත් කණපින්දම් ගැව්වත් ධර්මයේ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ ඒක වැඩ කරන්නේ යගේ න්‍යායයට අපි ඒකට කියනවා ධර්ම නියාමයි කියලා අන්න ඒක තේරුම් ගන්න තේරුම් ගන්න ඉස්සරලා නම් හිතෙනවා ධර්මයේ අපිට දඬුවම් දෙන්න ආපු විධායකයෙක් ආඥාදායකයෙක් කියලා. නමුත් අපි ධර්මයත් අනුව කටයුතු කරන අප්‍රමාදේ යනකොට පේනවා අම්මා අප්පා අපිට දුන්නට වඩා මහ විශාල ගුණ විශේෂයක් ඇති කළ දෙනවා. ඒ වගේම සංඝයා කියලා අපි අදහගෙන ඉන්නේ වේදේ වෙනුවට Taman තුල සංඝ ගුණ ටිකක් ඇති කරගත්තොත් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ පිරිසේ ගුණ ටිකක් Taman ඇති කරගන්නකොට මේ සංඝයා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් අපි මෙතෙක් කල අර කැලේ තියෙන මුවා කරපු වැරද්දට gedara තියෙන මුවහමට තඩි ගහනවා වගේ මේ සම්මුති සංඝයා අල්ලගෙන අපි යුක්තිය පසින්දලන්න ගියාට සංඝයා කියලා කියන්නේ එහෙම පුද්ගලාරෝපිත දෙයක් නෙවෙයි ಗುಣ ටිකක්. අන්නේ ಗುಣ ටික යම් කෙනෙක් වඩන්න ගියාට පස්සේ ඒක නා ගිහි වේවා පැවිදි වේවා සංසාර බය දකලා තන්තර බයෙන් ගැලවෙන්න කටයුතු කරනවනම් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා <clears throat> මේ සංඝ ගුණ නැත්නම් සංඝ ගති නියම විදියට පහළ වෙන්න රහත් වෙන්න ඕන. ඊතකම්ම උත්සාහ කරන්න එක්කයා නිකන් පුහුණු කරුවේ. වෙන විදියකට කියනවනම් ඒ මට ඒ කතාව කිව්වේ මං ගිහි කාලේ ඒ අම්පිටියේ අපේ රාහුල ස්වාමීන් වහන්සේ මහානකම හරියට කරන්න නම් මහත්වෝ රහත්ලා ඉන්න ඕනේ කිව්වා. නැත්නම් කායිමත් බැනුම් ගන්න දෙයක් කරන්න බෑ. ඒක නිසා කරන්න පෙළඹීම පවා ඒකට යම් ප්‍රමාණයකට පෙළඹීම පවා මහ විශාල ඒ අවසාන ඵලයට කරන ගෞරවයක් වශයෙන් ඒ නිසා ඒ ගෞරවය සායේ පිහිටා කටයුතු කිරීමේ එන්නේ යන්තමින් පටන් ගත්ත මේ සංඝ ගුණ පිළිබඳව අපේ පරිචය අපේ යෙදවුම එන්නේ එන්නේ එන්නේ වැඩෙනකොට Taman තුල අප්‍රමාදේ වැඩෙනවා එනකම් පමා වීම අඩු වෙනවා. එතකොට ගෞරවය වැඩි වෙනවා. පිහිටා කටයුතු කිරීම වැඩි වෙනවා. ඊට පස්සේ මේ සීලයත් ගත්තහම හුඟ දෙනකොට සීලය මහ විශාල දඬුවමක් වෙලා තියෙනවා. මොකද මේ හැම කෙනෙක්ම මේ සීලය අත්කලමතාන යෝගයට දාගෙන කටයුතු කරනවා. මේ සීලය කියලා කියන්නේ දඬු කඳේ ගහිල්ලක්. සීලය කියලා කියන්නේ මේ වගේ ආනපනත් ඒ නිසා ඒකට බය කටයුතු කරනකොට සීලය හැම වෙලාවෙම පශ්චාත්තාපයට හේතු වෙන මිසක්ක. ඊටාත්ම කලාතුරකින් තමයි මිනිස්සේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ සීලෙන් ආඩ්‍ය වෙනවා. මේ සීලය නිසා මානසික ආතතිය අඩු කර ගන්නවා. එහෙම නැත්නම් සමාධියට සීලේ ආධාර උපකාර කරනවා. එහෙම නැත්නම් අවිප්පටිධාරත්තාය ආනන්ද කුසලානේ සීලානේ කියපු විදිහට සීලේ රකින්න රකින්න හිතේ තියෙන විපිලිසරකම අඩු වෙනවා. එහෙම නැත්නම් අනුන් සිල් රකින්නේ මම සිල් රකින්නවා. එහෙම නැත්නම් මම රකින්න සීලෙ මට හරියට කරගන්න බෑ. මට අතන වැරදුනා මෙතන වැරදුනායි කියලා පුදුමාකාර මේ පශ්චාත්තාපයට තමන් පිළිබඳ තමන් කරන ද්වේෂයට අනුන් තාරාතිරම් මනින්න පුදුම විදිහට කඩුව ගිලගත්ත මිනිහෙක් වගේ තමයි අද මේ පේන තියෙන සීලේ පේන මිනිස්සු රකින්නේ. ඉතින් එතකොට වෙන්නේ මේ සීලේ නිසා මේ නැති දුක් රාශියක් එන්න පටන් ගන්නවා. නමුත් මේක යෙතිලා කටයුතු කරනකොට මේ සීලේ තියෙන සමාධියට ආධාරකයක් වශයෙන්. සීලේ තමයි සමාධියට ආසන්න කාරණා. ඉතින් ඒ නිසා මේ සීලයේ ප්‍රයෝජනීය සලකලා මේ සීලේ රකින්නේ සීලේ සඳහා පෙට්ටකම දාලා යතුරු දාගෙන ඉනේ යතුරු ගහගෙන ඉන්න එකක් නෙවෙයි ප්‍රයෝජනීය සලකලා ඒක යන්න හදන්නේ සමාධියට උදව්වක් ආධාරයක් වශයෙන් ඒ උදව් ආධාරය මොකටවත් නෙවෙයි අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව සඳහායි කියලා මේ සීලී යොදන්න යොදන්න තීරණ පටන් ගන්නවා අපි අපේ ප්‍රകൃතිය වශයෙන් එහෙම නැත්නම් සහජයෙන් කිසිම කෙනෙක් කවදාකවත් මම සිල්වත් වේ යුතුයි කියලා හිතෙන්නෙත් නැහැ ඒ ශිල්පද කොහොම වේ යුතුද කියන එක අපිට තේරුම් ගන්නත් බෑ මේකට මට මෙහෙම කියන්න හිතෙනවා මේ මේකේ වටිනාකම තේරෙන්න ඒ නිසන්වනේ ඇවිල්ලා පැවිදිලා හිටියා ඒ ස්කැන්ඩිනේවියන් country රටක කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා ඉන්න කාලේ මම හරි ආඩම්බරෙන් කතා කරා අපේ මේ අරණ්‍ය වාසී සංඝයා පිළිබඳව. එහෙම නැත්නම් මේ අරණ්‍ය වාසී ජීවිතය පිළිබඳව. ඊට පස්සේ මං කිව්වා ඉතින් කොච්චර වටින දෙයක්ද අපි මේ ගී ගණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව දින දෙකක් කාලා පැත්තකටලා ඉන්නවා. ඒක නිසා හොඳයි කියනකොට එයා කිව්වා ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ. දන්නවද කියලා ඇහුවා මේ කතෝලික ආගමේ මීට වැඩිය බොහෝම දලදනු නීති සහිත අරණ්‍ය සීනාසන තියෙනවායි කියලා. මම කවන් දන්නේ ඊට පස්සේ වෙබ් එකට ගිහිල්ලා මට පෙන්ලා දුන්නා ඒ වගේ තියෙන විශේෂයෙන්ම ඉතාලිය වගේ තැන්වල කඳුමුතුන් වල තියෙන ඒගොල්ලන්ගේ තපස්නිකායවල් තියෙනවා. කතෝලික පියවරු. ඒකේන ඉස්සරහට ගියාට පස්සේ කවදාකවත් මුදල් පරිහරණයක් කාන්තාවක් දිහා බැලීමක් නැහැ. එළියට ගන්න පුළුවන් ඉන්නේ මිනිය විතරයි. කවදාවත් එළියට එන්නේ ඒ පොරොන්දු පිට යනවා ගියාට පස්සේ ඕනම කෙනෙකුට වැරන්ඩා එකයි ලැබුම් කාමරය කියන කාමර දෙකක් හම්බ වෙනවා. පොදු දානශාලාව තියෙනවා. චැපල් එක තියෙනවා. මුළු ජීවිතේම ගත මුළු ජීවිතේම කරන්නේ ඒ දිව්‍යන් වංශිකේ ಗುಣ මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා. ඉතින් මං එයා මට පෙන්නලා කිව්වා උඹලා කවදාකවත් දැකලා තියනවද මේ අරණ්‍ය වාසී සංඝයා මීට වැඩිය දැඩිසේ මේක කරන ඔය ට්‍රැපිස්ට් වගේ නිකායවල තියෙනවා. ඒගොල්ලෝ පුදුම කැපවිලකින් කරන්න කියලා. ඉතින් මං මේක මට ලොකු අත්දැකීමක්. ඒක හරි වටිනවා. ඉතින් කියනවා ඒ සංඝයා නව සංඝයා කියන්න බෑනේ අපි කියමු පාදර්ලයි කියලා. පියවරු කියලා. ඒගොල්ලෝ කවම කවදාවත් මුදල් පරිහරණය කරන්නේ හැබැයි ඒගොල්ලෝ දන්නේ නැතිලු ඇයි මුදල් පරිහරණය නොකරන්නේ අපිට වගේ විනය පිටයක් නැහැ බුදුරජාණන්සේ කියලා දීලා තියෙන අපිට මේ මුදල් පරිහරණය ආදීනව ඒගොල්ලෝ පරිහරණය කරන්නේ හැබැයි හේතුව දන්නේ නැහැ ඒගොල්ලෝ කවදාකවත් 12න් පස්සේ කැම ගන්නෑ ඒගොල්ලෝ හේතුව දන්නේ නැහැ ඒගොල්ල කවදාකවත් කාමීත්‍යාචාරයක් හෝ කාමචා හැසිරීමක් කරන්නේ හේතුව දන්නේ හැබැයි අපේ මේ ඒ ස්වාමීන් වහන්සේගේ වචන කියන මේ සංකාවින අරණ්‍ය වාසී සංඝයාට වැඩිව හොන්දටම පිටලා කටයුතු කරනවා. ඉතියා කියනවා කවදා හරි උඹ වාගේ මේ අරණ්‍ය නිසනවනින කෙනෙක් ඒ වගේ කෙනෙක් හම්බ වෙලා අපි මේක කරන්නේ දැනගෙන අපි මේ කරන්නේ මුදල් පාවිච්චි කරොත් මේක මේක හොඳ නෑ කියලා සරුවචනංශ අපිට විනය පිටකේ කියලා දීලා තියෙනවා. අපිට කියලා දීලා තියෙනවා මේ මේ කාල භෝජනේ කරොත් මේ මේ ආදීනම තියෙනවා කියලා. අපිට කියලා දීලා තියෙනවා මේ මේ විදිහට කාමසේවණිය හෝ කාමීත්‍යාචාරය කෙරුවොත් කියලා. උඹ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ කෙනෙකුට මේ පණිවිඩයේ ලෝකේ කවදද යන්නේ? කවදාවත් යන්නේ නැහැ. අපිට ඒගොල්ල කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ල ජීවිත පරිත්‍යාගයෙන් කරනවා. නමුත් දන්නේ නැහැ. බලනකොට භවනා කරන යෝගාවදිරුට කවදා හරි භවනා කරගෙන යනකොට මේ ශිල්පදයකට කීමේ වටිනකම තමන්ගේ සමාධියට සාපේක්ෂව තේරුම් ගත්තොත් සමංග ප්‍රඥාවට සාපේක්ෂව තේරුම් ගත්තොත් අපි ධර්ම විතරක් නෙවෙයි විනයත් බුදුහාමුදුරු පනවලද විනයත් වටිනාකම තේරුම් ගන්නකොට මේ ශික්ෂාව කවදාකවත් ස්වභාවයෙන් එහෙම නැත්නම් natural selection කියලා කියන ස්වභාවික වරණයෙන් කවුරුවත් ගන්නෑ. ගන්න අනිවාර්යෙන් පරතෝ ഘോഷ අවශ්‍යයි. කවුරු හරි කියන්න ඕන. එහෙම නිකන් දුන්නට අරගෙන මේක රකින්න යෝනිසෝමනස්කාරය අවශ්‍යයි. ඇයි මේ මිනිස්සු මෙච්චර ලස්සනට හැඟුම් උදාහර කරන නටද්දී මම මොකට මේ අනවශ්‍ය නීති කපනවා ගන්න කියලා ඕනම කෙනෙකුට හිතන්නේ ශිල්පද කියන්නේ නෝන්ජල් වැඩක් කියලා. අන්න එහෙම තියේදී කවුරු හරි කමන්නේ. එහෙම හරි කමන්නේ. මම තිබුණට වැඩිය ඔක්කොම ශිල්පද නැතත් එකක් රකින්න. දෙකක් රකින්නවා කියලා මේ අප්‍රමාදයේ පටන් ගත්තොත් එnde ende ende ende යාට තේරෙන්න පටන් ගන්නවා ශිල්පද රකින්ද සිල්පද රකින්න ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙන මනුස්සයට විතරයි සිල් රකින්න පුළුවන්. සිල් රකින්න මනුස්සයට විතරයි ප්‍රඥාව තියෙන්නේ. නමුත් කටේ තියෙන රටේ තියෙන කටමැත දෙඩවීම. පිස්සු පිහට්ට කෑ ගහනවා. ප්‍රඥාවක් නැහැ, සීලෙත් නැහැ. ඒගොල්ලන්ගේ ජනමාධ්‍යයක් අද දුවන්නේ මුළු රටම මුළු ලෝකෙම දුවන්නේ අද ජනමාධ්‍යයක. ඒ ජනමාධ්‍ය ඉන්නේ එක ජඩයකට මේවා ජනමාධ්‍ය නෙවෙයි කියන්නේ ජඩමාධ්‍ය කියලා. ඒ එක ජඩයකට සීලෙත් නැහැ ප්‍රඥාවක් නැහැ. මේ සමාධිය අපි මේ කියන හදන ප්‍රඥාවක් නැහැ සීලයක් නැහැ. නමුත් ඒගොල්ලෝ තමයි අද ආණ්ඩු පෙරලන්නේ. ඒගොල්ලෝ තමයි ඥාන පිරිමි කරන්නේ. ඒගොල්ලෝ තමයි වෙළඳ ප්‍රචාරය කරන්නේ. ඒගොල්ලෝ තමයි ෆැෂන් හදාන්නේ. ඒගොල්ලෝ තමයි පිට ට්‍රෙන්ඩ්ස් හදාන්නේ. ආන්න එහෙම ලෝකෙක මුන්ට අහු නොවි ඉන්නනම් මේ ජනමාධ්‍යයට අහු නොවි ඉන්නනම් ශිල්ප දෙකට ගත්ත ගමන් නැත්තම් සීලයකට ගිය ගමන් එකක ඔය එකම ජනමාධ්‍යයකවත් තියෙන විෂම ගතිය ඇතුළට එන්නේ නැහැ. ඔය කිසිම වෙළඳ දැන්වීමක තියෙන විසම ගතිය සීලෙන් අරසා වෙනවා. ආන්නේක තීරුම් ගත දවසේ තීරණ බුදුහාමුදුරු අවුරුදු 2600කට ඉස්සෙල්ලා අපිට දීපු ආරක්ෂක වලල් තමයි මේ තියෙන්නේ. අපි මෙතෙන්ට එන්න කොච්චර භවනා කරන්න ඕනද කියලා. ඒ නිසා අප්‍රමාදයේ පටන් ගන්න වෙලාවේදී අපි එච්චරම සීලවන්ත නැහැ. හැබැයි යම් ප්‍රමාණයක අපි පටන් අර ගන්නවා. එන භාවනා කරන්න කරන්න ඒක පරණ ශ්ලෝකකාරයා කියන්නේ විද්‍යා දදාති විනය. තමන්ගේ විද්‍යා ඥානෙ වැඩෙන්න වැඩෙන්න ටික විනයගත වෙනවා. නමුත් අද බලන්න උස්සස්ම අධ්‍යාපන ආයතන වල කිසිම විනයක් නැහැ. ඉහළ ඉහළ අධ්‍යාපන ආයතන වල සහ ඉහළම රැකී රස්සාව වල ඉන්න මිනිසුන්ගේ කිසිම විනයක් නැහැ. පහළ ඉන්න කිසිම කෙනෙකුට ආදර්ශයක් දෙන්නේ නැහැ. එතකොට මේ විද්‍යාව වැඩෙනවා. ඒ ලෝකේ තියෙන විද්‍යාව වැඩනට විනය වැඩෙන්නේ නැහැ. මොකද ඒ ඕක නෙමෙයි විද්‍යාව කියන්නේ. හරි විද්‍යාව නම් විනේ වැඩෙන්න ඕනේ. ඒකට මෙන්න මෙහෙම මාත් දවසේ මාතෘකාව එන්නේ ඉස්සලා මතක් කළ හැකි කාරණාවක් තියෙනවා සෝණදන්න සූත්‍රයේදී. ඒ සෝණදන්න බ්‍රාහ්මණයා බොහොම විශාල බමුණු පිරිසකට උදව් උපකාර කරන තලතුණා ගුරුවරයෙක්. බමුණු නායකයෙක්. ඉතින් හරුවචනාංශයේ කිට්ටු වනලැබක ට වඩිනවා. වැඩිට පස්සේ ආට ආරංචි වෙනවා මේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණාදී ගුණ නමයක් ඇත්තා වූ උතුමෙක් අපේ ළඟේ අපි ඉන්න ළඟ කැලේකට ඇවිල්ලා ඉන්නවා කියලා. එයා වහාම තීන්දුව කරනවා. මේ මුන්නහන්සේ ළඟටම යන්න ඕනේ කියලා. ඒකට යාගේ ශිෂ්‍ය પરම්පරාවේ ඉන්න ඔක්කොමලා කියන කවදාකවත් ඒ ගැලපෙන්නේ ඒ ඔය සරුවච්චන් වහන්සේ තාම කලු කෙස් තියෙන තරුණියක්. ඔබ වහන්සේ ඉහෙනිකට පැවිච්ච විශාල පිරිසකට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන කෙනෙක්. එයා බමුණු ධර්ම වලට ගරු කරන්නේත් නැහැ. දැන් ගියොත් වෙන්නේ මොකද්ද? මේ අපේ මේ සම්ප්‍රදාය පාවා දෙනවා. ඒ නිසා යන්නේක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ආ කොහොම හොඳ හොඳයි කියලා අහලා එයා දෙනවා බොහොම ලස්සන චරිත කතා චරිත සහතිකය බුදුහාමරණ්ඩ කිලම්බල දන්නවද මේ කවුද කියලා. මේ රජගෙදරකින් ඇවිල්ලා පැවිදිලා ඉන්නේ හිඟන්නේක් වගේ හිටියට මෙච්චර ಗುಣ තියෙන කෙනෙක් මෙච්චර කලින් අවබෝධ කරගන්න කියලා එයා අර ශිෂ්‍ය පිරිසට හේතු කරුණු ගන්නවා. ඒකල වෙලගල මම කැමැති නම් වරෙල්ලා මම තීන්දුව කළා ඉවරයි. කියලා මේ යන බුදුරජාණන් වහන්සේ කාට ගියාට පස්සේ බුදුරජාණන්සේත් එක්ක පිළිසඳර අපි කියන්නේ ආගියතරතුරු කතා කරලා මේ බුදුරජාණන්සේ බමුණු ධර්මයට පිරිහෙලන කතා කරන වෙනුවට පොඩි උනන්දුකාරක කතාවක් දෙනවා. ඒ කියන්නේ අර විශාල හටනක් කරලා Tamanගේ සම්ප්‍රදාය පවතිද්දිම මේ අනුක් සම්ප්‍රදායක ළඟට ආපු මේ තලතුණා මිනිස්සයාට මේ තරුණ බුදුහාමුදුර අහනවා මේ ඕගොල්ලන්ගේ ධර්මයේ නැත්නම් බමුණු ආගමේ තව කෙනෙකුට කියලා දෙන්න තරම් නැත්නම් බමුණු නායකයෙක් ඝනාචාර්ය කෙනෙක් උගන්වන කෙනෙක් පාටපත් වෙන්න මොනවද මූලික සුදුසුකම්? එහෙම පද්ධතියක් තියනවාද කියලා. නැත්නම් අපිට මූලික සුදුසුකම් පහක් තියෙන්න ඕනේ බමුණු කුල නායකයෙක් වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් කියනවා හරි කැමැති දැනගන්න. ඊට පස්සේ ආ කියනවා මේ යා උබේ කුල පාරිශුද්ධ බ්‍රාහ්මණ පවුලක කෙනෙක් වෙන්න ඕනේ. අම්මගේ පැත්තෙන් හත්පුතු પરම්පරාවක් අඩු කුලේ කෙනෙක් එක්ක කසාද බැඳලා තියෙන්න බෑ. තාත්තගේ පැත්තෙන් ආත්මතු પરම්පරාවක් අඩු කුලේ කෙනෙක් කසාද බැඳලා තියෙන්න බෑ. සුද්ධ පෙඩිග්‍රී එක උබේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා එයා ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ. ඒක නගර තිබුණු ඒ බ්‍රාහ්මණ ආගම් පොත් කටපාඩමෙන් දැනගන්න ඕනේ අපේ ත්‍රිපිටකය වගේ. කියන්නේ ත්‍රිපිටකේ කටපාඩම් කරනවා වගේ ත්‍රිවිධ පාරගු වෙන්න ඕනේ. ත්‍රිවිධ කියලා පැමිණලා තියෙනවා. ඒක හොඳ පෞරුෂත්වයක් තියෙනවා, ලස්සන වෙනුවක් තියෙනවා, මිනිස්සු ළඟට කියලා කතා කරන්න. පෙනුම පෞරුෂත්වය. ශීලවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන. බුදුන් කියන ඇත්තමයි ඒක මම කිව්වත් මට ওই ටික තමයි කියන්නේ. මම පිළිගන්නවා. නමුත් ඉන්නවද කියලා ඇහුවා ඔයගොල්ලන්ගේ ওই පහම අංග සම්පූර්ණ කට්ටිය. ඒක හොයන්න අමාරුයි. මේ නායකත්වයේ ගත්තට නායකත්වයේ සුසුකම් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ නේ අපි ඊගාව එක දානවා. හොඳයි ඔබතුමාට එනවා ප්‍රශ්නයක්. මේ නායකත්වයේ දෙන්න ඕනේ මේ ಗುಣ පහක් නැහැ හතරයි තියෙන්නේ. ඔබතුමා මොන ගුණේ තිබුණා නැහැ කියලා ගණන් ගන්න නැතුවද ඔය කියන නායකත්වය දෙන්න කැමති කියලා. ආ කියනවා අමාරුයි ස්වාමීන් වහන්සේ මට ඒ වගේ විනිශ්චයක් ගන්න මේක අපේ සම්මතයක් කියලා. ඊට පස්සේ හරි හරි ඒක හරි මම අහන ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ? ඊට පස්සේ කියනවා උභයගුල පාරිශුද්ධ වෙන්න ඕනේ. ත්‍රිවේද පාරග වෙන්න ඕනේ. පෙනුම නැති වුණත් සීලවන්තෙන් දුන සමාධි ප්‍රඥා තියෙන්න ඕනේ. මම එහෙමනම් අර කරන දෙයක් නැතිකමට නායකත්වය දෙනවා. අස කියනවා මයින් ඇහුවනම් ওই ප්‍රශ්නේ මාත් ඔක තමයි කියන්නේ. බොහොම හොඳයි. හරි. නෑ දැන් කියන්නේ ඔය ಗುಣ හතරක් නැතුණයි තියෙන්නේ. තව එකක් නැත්නම් මොකක්ද අයින් කරන්න හදන්නේ? අමාරුයි ස්වාමීන් වහන්සේ එහෙම කරන්න මේක පොතේ ලියලා තියෙනවා මේ ක්වොලිෆිකේෂන් නැති අයට දෙන්න බෑ. හොඳයි හොඳයි කියලා කියනවා මෙහෙමයි. මෙහෙමනම් ස්වාමීන් වහන්සේ කියන්න තියෙන්නේ උබේ කුල පාරිශුද්ධ නොවුනත් ත්‍රිවේදය දැනගෙන තියෙන්න ඕන. ශීලවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන කියනකොට බමුණත් එක්ක ආපු පිරිස බණින්න පටන් ගන්නවා හොඳටම මොනවද මේ පාව දෙන්නේ කියලා. දැන් එකක් පාව දුන්නා පෙනුම නැතුවම කරනවා. දැන් කියනවා උඹේ කුල පාරිශුද්ධ නැත්තම් කොහෙද බමුණෙක් වෙන්නේ? ඉතින් කියනවා උඹලා කරබන් හිට බල මම කතා කරන්නේ බුදුහාමුදුරුත් එක්ක. ඉතින් බුදුන් කියනවා හරියටයි. හතර තුන කෙරුවා නම් මේමයි උඹේ කුල පාරිශුද්ධ. ඊට පස්සේ බුදුන් කියනවා දැන් මම මේක පිළිගන්නවා. දැන් ಗುಣ දෙකයි තියෙන්නේ. මේක නැතුණට කමක් නැහැ කියලා ওই තුنين කෝක දහලන්න කැමති කියලා. එතකොට බමුණ බොහොම පැංකිරි විදිනවා කරන්න බෑ ස්වාමීන් වහන්සේ කියන ඉතින් අර ඝනදින කොහොමද කරන්න ලාභ අඩු ඉක්ුණා වගේ. ස්වාමීන් වහන්සේ නම් මට කියන්න වෙනවා ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් සීල සමාධි තියේදී ත්‍රිවේද පාරගු නැතත් නායකත්වයේ සුදුයි. එතකොට අර මුළු සෙනගම යත් එක්ක ආපු අනුගාමිකෝ සියල්ලම තියෙනවා අන්‍යාගමිකෙක් ඉස්සරහා තමන්ගේ සියලුම ಗುಣ ටික පාවා දුන්නයි කියලා. පෙනුම නැහැ, උභයකුල පාරිශුද්ධ නැහැ, ත්‍රිවේද පාරගු නැහැ. ඒතිෙදිත් දෙන්න හදනවා නායකත්වය කියලා මෙහෙම තමයි කෙලසෙන්නේ කියලා. ඉතින් අර ජාතිවාදී වගේ හැඟුම්overline කෑ ගන්න. ඉතින් බමුණට අර තිබුණ තේද නිසා වික්ත බව නිසා ප්‍රතිබල වශයෙන් කියන මේ මේ දෙබසට බාධා කරන්න එපා. මම මේ කතා කරන්නේ වගකීමෙන්. බුදුන් දහන ප්‍රශ්න වලට ඒතකොට බුදුන් අන්සේ අර බමුණගේ පැත්තට කතා කරනවා. ඇත්තමයි මයින් ඇහුවනම් මම ওই ප්‍රශ්නට උත්තර දෙන්නේ කොහොම තමයි කියලා අර පිරිස නතර වෙන විදිහට බමුණා සතුටු වෙන විදිහට කතා කරලා ඉතින් තාටියක් අරගොල්ලෙක් විරුණාට පස්සේ කියන ඔය දෙකෙමත් එකක් නැත්තම් කෝකද දෙන්න කැමති කියලා. එතකොට බමුණට මල පනිනවා. මල පැනලා කියනවා ස්වාමීන් වහන්සේ කාට හරි සීලේ නැත්තම් ඌට ප්‍රඥාව නැහැ. කාට හරි ප්‍රඥාව නැත්තම් ඌට සීලේ නැහැ. ප්‍රඥාවන්තයාට විතරයි සීල තියෙන්නේ. සීලවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ. මේ දෙක තමයි ලෝකයේ අග්‍රම ධර්ම දෙක. මේ දෙකෙන් නම් එකක්වත් නැතුව බෑ කියලා නිකන් ආවේද වෙලා වගේ නිකන් මම මේ කරලා පෙන්නන්නේ පොතේ වුව මොකක්වත් නැහැ. පොතේ වුවම කියනවා. මේ දෙක නැතුව බෑ කියලා. ඒකෝට බුදුරජාණන්සේ බොහොම ප්‍රශංසා විදියට මේ බමුණ කියපේක බුද්ධ වචනයක් බවට පත් කරනවා. සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලෝ සීලං පඤ්ඤා ලෝකේ අග්ගමක්ඛායති කියලා ප්‍රඥාව නැති මිනිහට සීලයක් නැහැ සීලයක් නැතිව ප්‍රඥාවක් නැහැ ප්‍රඥාව තියෙනවා නම් සීලය තියෙනවා සීලය තියෙනවා ප්‍රඥාව තියෙනවා මේ දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා බුද්ධ දේශනාවක් වශයෙන් ඒ සෝනදන සූත්‍රයේ සඳහන් කරනවා. ඒක නිසා ලෝකේ කවුරු හරි කල්යාණ මිත්‍රෙක් තෝරගන්න ඕනේ නම්, යෝකේ කවුරු හරි අපිට ආදර්ශයක් ගන්න ඕනේ නම්, ඒ මනුස්සයා සීලේ සහ ප්‍රඥා තියෙන ගුණ දෙක තියෙනවා නම්, ඒ දෙකේ එකක් තිබුණොත් තනික තියෙනවා. එච්චර. මේ ලෝකයේ කොන්න මයිකල් ජැක්සන් ලයි අරයයි මෙයයි ඇවිල්ලා කොච්චර නැట్లా ඔච්චර ජනප්‍රියලා කොච්චර කෝටිපති වුණත් ඒගොල්ලෝ කියනවනම් ඒ ශිල්පේ ඒගොල්ලෝ අන්තිම ප්‍රඥාවන්තයි කියලා. ඒක වෙන්න බෑ මොකද ඒගොල්ලන්ගේ සීලය දිහා බලනකොට ඒගොල්ලෝ එහෙම වගවීමක් නැහැ. ඒගොල්ලෝ එහෙම ගෞරවයක් කරන්නේ නැහැ. ඒකට පිළිහිట్లా කටයුතු කරන්නේ ඒක නිසා ඕනෙම කෙනෙක් ඕනෙම කෙනෙක් තුල චර්යාපද්ධතියේ විද්‍යා දදාති විනයන්. එයාට විද්‍යාවක් තියෙනවනම් විනයක් තියෙන්න ඕනේ. විනයක් තියෙනවනම් විද්‍යාවක් තියෙන්න ඕනේ. අන්නේ දෙකේ අපි පටන් ගන්න අපි දුම් පන්සිල් වලින් කියලා. අනේ පන්සිල් පිළිබඳ අප්‍රමාදීව කටයුතු කරනවා නම් අපි අර තිබිච්ච ජීවන රටාව නිසා අපි අතින් ගොඩාක් සිල්පද කැඩෙනවා. කැඩුනට එයා හිතා ගන්නවා ආයති සංවරය. ආයති සංවරය කියන්නේ දැන් මං සිල්පද කැඩිලා. මට ඕන නම් මේ කැඩිච්ච ක්‍රමයට සිල් සමාදන් වෙන්න ඉස්සලා හිටපු විදියට එලිපත් ඉන්න බලලා වගේ ඒ පැත්තටම යන්න පුළුවන්. මට නැත්තම් නැවත මම මේ සිල්පදේ කඩන්නේ නැහැ කියලා ගිවිසුමක් දීලා මට පුළුවන් ආයෙ ශිල්පදේට යන්න. ඒකෝට තමන් දන්නවා තමන් විහිං මේ ශික්ෂාගරුක වෙනවා. විහිං ඉබ්බ කට්ට ඇතුළට අඬු ගන්නවා. ආන්නේම කරනකොට යාට පේන්න පටන් ගන්නවා සියලුම තමන්ගේ නෑදෑයෝ, සියලුම තමන්ගේ යාළුවෝ තමන් අතාරිනවා කියලා. ওই නෑදෑයෝ යාළුවෝ ඔක්කොම ඉන්නේ අපි දුසීල කම්මිත කරනකම් විතරයි. යම් දවසක සීලයට ගිය ගමන් ඕගොල්ලන්ට අපිව පේන්න බැරුව යනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් කේල් ගහ ගන්න තමයි යන්නේ පොල් ගහ යන්න කඩන යන්නේ කියලා. ඒ නිසා මේ ජනප්‍රිය ජීවිත ගත කරනවා සමාජශීලී ජීවිත ගත කරනවා කියනකොට ඔය දෙකින් එකකින් දෝරේ ගලන්න ඕනේ නැත්තම් ඒ ජීවිතය ගත කරන්න බෑ. ඒ ගැතිය ගත කරත් ගණයා කෙරේ ඇලී කුලයා කෙරේ ඇති ගත කරත් ගුණ සීල ප්‍රඥා දෙක තියෙන කෙනා හැම වෙලාවෙම කල්පනා කරන්නේ හුදකලාව තමයි. අරක නොකර බැරිකමට කරනවා. නමුත් හැපි හැකි වෙච්ච වෙලාවේ යනවා තමන්ගේ හුදකලාවට. ඒක liverල හුදකලාව තුල මේ දෙකම වැඩෙනවා. සීලෙත් වැඩෙනවා ප්‍රඥාවත් වැඩෙනවා. අන්නේ විදිහට මේ තමන්ගේ අප්‍රමාදය නැත්තම් තමන් මේ අප්‍රමාදේ වහවහ යෙදී යෙදී නැත්තම් දියුණුවක් බලමින් ඉදිරියට යනවනම් තමන්ට වැටහෙන්න ඕනේ මේ තමන් වල සමාදන් වෙච්ච ශික්ෂාව එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. වැඩෙනවයි කියලා කියන්නේ අහුදකලාව ප්‍රිය කරනවා. විවේකයේ ප්‍රිය කරනවා. සංසිත තන්තුක්ති ප්‍රිය කරනවා. විස්රාමයේ ප්‍රිය කරනවා. Taman තුල Tamanගේ සතුට හොයනවා. ආන්නේ දේ ගත කරනකොට අපිට ඈත පාතක පේනවනම් කවුරු හරි ඒ පාරේ යන කෙනෙක් අපිට කැත නැතුව කිතයි කල්යාණ මිත්‍රයෙක් කියලා. කැත නැතුව කියන්න බලන් සත්පුරුෂයෙක් කියලා. Taman ඒ ප්‍රතිඥාව එහෙම ඒ ඒ ඒ බලන ක්‍රමය ඒ දෘෂ්ටිය ඇති කරගත්තේ නැතුව අපි මේ මේ පිස්සු පිටහට්ටොත් එක්කයි ඔක්කොමත් එක්ක එකට වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ ඒක හිතෙනවා නිකන් මේ සමාජශීලී කරුණාවන්ත නැත්නම් සමාජයට ගරු කරන ගතියක් කියලා. නමුත් ඒ කෙනා දවසින් දවස දවසින් දවස එවැනි ගුණයකට නුසුදුස්සෙක් බාටපත් වෙනවා. ඒ මොකද සමාජයේ කවදාකවත් අපිට උදකලාව දෙන්නේ නැහැ. මේ සමාජයේ කවදාකවත් එහෙම එකක් නැහැ. මේ සමාජයේ කවදාකවත් මේ ඇතුළත සතුට කියන එක අපි කියන මේ විස්්‍රාම වෙන ගතිය කැමති නැහැ. ඒ අපේ සමාජයේ කවදාකවත් ඒ සාමකාමී ගතියට කැමති නැහැ. සමාජයේ කියන්නේම අවුලක්. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා එකා බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කෝලාහලයේ කියලා. හතර වෙච්ච ගමන් වැඩේ උරස් තමයි. ඉන් එහාට කතා කරන්න දෙයක් නැහැ. කෝලහලෙ තමයි තියෙන්නේ. ඉතින් අපිට පේනවනම් අපිට මේ එක දෙක වෙනවා දෙක තුන වෙනවා තුන හතර වෙනවා කියන එක ජනප්‍රිය වීමක් කියලා. එහෙම නැත්නම් යසසක් කියලා. ඉතින් එහෙමනම් සිද්ධ වෙන්න වෙන්නේ ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ මේ සමාජයට ඕන දේ කර කර ඉඳී. නමුත් Tamange වෙලා හම්බ වෙන්නේ නැහැ. මම නිසන්නේ මේ ග්‍රීන් ෆාම් එකේ වැඩ කරද්දී මගේ දොරේ ගහලා තිබුණා මේ ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේතානේ නිසින්නේ නිපජ්ජාය අනබිච්චිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන ගාතාව ගහගෙන හිටියා කටපාඩම් කරන්න ඕන නිසා. ඒකේ කියවෙනවා ආමන්ත්‍රණා හොති සහය මැජ්ජේ. අපි පිරිසත් එක්ක ඉන්න ගියොත් නිතරම ආමන්ත්‍රණ එනවා. අපි අ르ක කරමුද, මෙහෙම කරමුද, නැත්නම් වරෙන් මචං මහමුදේ නාන්න යන්න කියලා ඉතින් එක එක නැවිලා කතා කරනවා. ඒ ආමන්ත්‍රණ හිටගෙන ඉන්න කොටත් කරනවලු, ඉඳගෙන ඉන්න කොටත් කරනවලු, බුදියන ඉන්න කොටත් කරනවලු, ඇවිදින කොටත් කරනවලු. ආමන්ත්‍රණා හොති සහය මැජ්ජේ ගමනේ නිසින්නේ ථානේ නිපජ්ජාය. අනබිජ්ජිතං ඒගොල්ලන්ට බෑ කියන්න බැරි නිසා අවිද්‍යාවකෙන් ඵලයක් ගන්න මං කැමති නෑ කියන්න බැරි නිසා සේරිතම් පෙක්කමාන තමන්ගේ ස්වෛරී භාවයේ පතන්නේ කඟ වේනෙක තනි අඟ වගේ පැත්තකට යන් කියලා. ඉතින් ඒක දැක්කු ස්ටාෆ් එක එක්කෙනෙක් කියනවා ඔය අඟ දෙක වෙයි හිට අනිදා වෙනකොට කිව්වා. ඕක දෙක වෙනවා. මොකද මම ඒ තරම් බොහොම සමාජශීලී ජීවිතයක් ගත කරේ. ඉතින් මම බලන්නේ තියා මේ තනි අඟ දෙක වෙයිද කියලා. හ්ම් උනේ නැහැ. ඔක්කොමලා බලාපොරොත්තු වෙන්නේ මං ගත කරපු ජීවිතය හැටියට ඒක වෙන්න ඕනේ කියලා. නමුත් ඒක රකින්නවා කියන එක මොන තරම් කැපකිරීමක් කරන්නද කරන්න කියන එක අපිට කිසිම කෙනෙකුගෙන් ආදර්ශයක් ගන්න නැහැ. මං හිතේ එතකොට අවුරුදු 26 36 අතර වයසේ මෙලෝ කෙනෙක් ඒ ආදර්ශය දෙන්න කැමතිත් නැහැ. ඒ ආදර්ශයට උසුළු විසුළු කරනවා. ඒතිෙතිත් මේ අප්‍රමාද ධර්මේ වැඩෙනවා නම් අපි මේ කොහෙදෝ නොපෙන්න ශාසනයක් ගැන හිතනවා. මගේම ලොකු අයියා මට කිව්වේ ඔබ ඉන්නේ අයිඩියොලොජි එක. එහෙම නැත්නම් මේ මනෝ විකාරය කරන්න පුළුවන් දෙයක්ද මේ කාලේ ඔබ? බෑනේ කොහෙද තියෙන්නේ කියලා. මම ගොයික මන් දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා මට එකක් ඒදයි. අපි 10 දිනක් 11 දිනක පවුලේ කෙනෙක් නැතිව 10 දිනක හිටියා. උඹලා සේරම කසාද වන්දිරට මං උදව් කරා. ඇයි මගේ මගුලට උදව් කරන්නේ නැත්තේ කියලා. මොකද්ද මේ කතා කරන්නේ? මං මේක මේ ආර්ය වංශයෙන් කෙල්ලෙක් ගන්න හදන්නේ. අරියවංශ ප්‍රතිපදාවට යන්න මට තේරෙන්න ඔබ ඵලයේ යන්න කියලා මට එලව ගත්තා. කිව්ව කවදාකවත් කරන්න බෑ කියලා මේක. අද වුණත් කරන්න බෑ කියලා කියන එක තත්ත්වෙම තමයි ඉන්නේ. සිල්පද රකින්න බෑ. ඒ විනය ගරු කරන්න බෑ. ඉතින් මේක අප්‍රමාදයේ තියෙනවා නම් මේ ශික්ෂාවේ වර්ධනයක් පෙන්වනවා. එන්ටෙන්ඩ් වර්ධනයක් පෙන්වනවා. ඒ විතරනේ ප්‍රඥාවත් වර්ධනයක් පෙන්වනවා. ඒ නිසා අපිට තේරෙන්න පටන් ගන්නවා හැම චිත්තක්ෂණයක්ම තීරණාත්මකයි. හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක්. ඒ ක්ෂණ සම්පත්තිය කෙරෙහි කාගෙන් උපදෙස් ඇහුවත් ඒ කිසිම කෙනෙක් මේක දැනගෙන උත්තර දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒක නිසා හිතෙන්ද අපිට අපි දෙපිඩි පාරකට ගියාට පස්සේ දෙකට බෙච්ච පාරකට ගියාට පස්සේ මේ හන්දිය ගන්නවද මේ හන්දිය ගන්නවද කියන එක මහ පුදුමාකාර තීරණාත්මක දෙයක්. ඒක බොහොම වැදගත් තීරණයක්. එතනදී මේ ලෝකේ තියෙන සියලුම දැනුම අපි දන්නා වූත් මේ තාකල් හම්පට ගහිච්ච ක්‍රමයට උදව් දෙනවා මිසක් කවදාකවත් මේ නෛර්යානික පැත්තට යන්න දෙන්නේ නැහැ. අපි අද සාකච්ඡාවේදී කතා කරපු විදිහට අපි ආනපන ගිවම් කරලා ඒ විවේකයේ ඉන්න වෙලාවේ හිතවිලි එනවා. හිතවිලිත් ගිවම් වෙනවා. එතකොට අපිට පේනවා හිතවිලි දෙකක් මැද හිස්තනක් තියෙනවා. ඉතින් මම මොකද කරන්නේ? ඉතින් අපි ඒක සැකයකට ගන්න. ඒක පිළිබඳව ඒක අකරතැබ්බයකට ගන්න. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් විදිහට ගන්නවා. ඒ කවදා හරි අපි සාකච්ඡා කරලා හරි බණක් කියලා හරි පොතක් කියලා හරි මේක ප්‍රශ්නයක් නෙවෙයි මේක උත්තරයක්. මේක තමයි භාවනා කරේ. එන්නේ ඒක දිහා බලලා ඊට පස්සේ ඕකට ප්‍රශ්න කරන්න එපා. ඕක තව බහුලීගත කරන්න කියලා මේ කෙනා ඒ පැහැදිලි දර්ශනයක ගියොත් සහ පැහැදිලි දර්ශනයක නොගියොත් මේ සිද්ධිය විශේෂ ක්‍රියා කරන ආකාරය හිතන්න. උපදේශය ලැබිලා ගිය මිනිස්සයත් උපදේශය නොලැබී ගිය මිනිස්සයත් කොච්චර වෙනසක් ගුණ විශේෂයක් ලබනවද? ඉතින් ඒක භාවනාවේ වෙනසක් ලබන්න බෑ. එයා ලබන්නේ ඒක දෘෂ්ටිය නිසා. යන්නේ ඉස්සලා හරි දෘෂ්ටියක ගියා නම් එයා දන්නවා මෙතෙක් මං අහපු ප්‍රශ්න වලින් ඇති වැඩක් නෑ. මට තියෙන්නේ මේ මේ දරුවා පෝෂණය කරන එක. මම මෙතෙක් කල් හිතුවේ මේ යක්ෂ දරුවෙක් එහෙම නැත්නම් අවජාතක දරුවෙක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දස්සනා පහතබ්බ. සෝවාන් වෙනකොට ඥානතෝ භික්කවේ ආතවාණං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මේක දැනගෙන ගියොත් එහෙම නැත්නම් මේකට ලෑස්තිලා ගියොත් මේක හරි දේ මෙහෙමයි මේක එනවා ඉස්සරහටත් මම මේ දෙකල් වින්ද මන් දැනගෙන හිටියේ නෑ දැන් ඔන්න මන් දානවා මට උපදේශය ලැබිලා තියෙනවා මම මේකට ලෑස්තිලා ගියොත් ගිය කෙනා ඒක එතනදී එහෙම නොවුනා නම් එන්න තියෙන විශාල ආසව ධර්ම ආශ්‍රව අනුසය ධර්ම වංචනික ධර්ම රාශිය මොකෙන්ද නැති කරන්නේ ඒක දැක්මෙන් නැති කරන්නේ. එහෙම නැත්නම් ඒක දර්ශන පහතබ්බා. ඉතින් හුඟව දෙනෙක් කෑ ගහනවා භාවනා කරන්න ඕනේ නැහැ. මේ තෝවන් වෙන්න මේක දර්ශන පහතබ්බා තියෙන. ඒක නිසා දර්ශනය ලබන්න නම් මගේ බණක් අහන්න. ඒකට දර්ශනය ලැබෙයි කියලා. ඉතින් පේනවනේ මේක ඒ වගේ දෙයක් නෙමෙයි. මෙතන ඉතා විශාල ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. අන්නේ ප්‍රතිඵලයේ ක්ෂණය තීරුම් අරගෙන ඒකින හිතන අප්‍රමාද නොවුනනම් එහෙම නැත්නම් පරණ පුරුදු විදියට ගියා නම් කමඨාන සුද්ධ වුණේ නැත්නම් පිලෑස්තිලා ගියේ නැත්නම් ඒක නා කොහොමද කරන්නේ? ලෑස්තිලා ගිය කෙනා අතර වෙනසට අපි කියනවා විශේෂ භාගීය ධර්ම කියලා. එතනින් පස්සේ විශේෂයක් වෙනවා. ආන්න ඒ ධර්මයේ එන්න ඉස්සරලා අප්‍රමාදී ඕව පාඩම් උගන්වන්නේ නැහැ. ඉස්සලා ගෙනියනවා එතෙන්. ගෙනියලා අවුරුදු ගාණක් තරන්දි තරන්දි ඉන්නවා එතන. හරිදී දන්නේ ඊට පස්සේ කවදා හරි ඒ උනාට කියවෙන්නේ නැහැ. මෙන්න මේමයි මට වෙලා තියෙන්නේ කියලා කියවෙන්නේ නැහැ. මොකද හේතුව කියන්න ඒක හෙලිකරන්න යෝගය දෙන්න ඕනේ. යෝගය විදිහට හෙලි කරම කියමු කවදාද ඒක හරියට කමටහන සුද්ධ වෙන්නේ? කොහොමද සාතිකයක් දෙන්නේ? හෙලි කරාට නොවෙන්නේ ඉඳ තියෙනවා. කවදා හරි හිතන්න හෙලි කරා කමටහන සුද්ධ උනායි කියලා ඊට පස්සේ මේ මිනිස්සයා මේ தත්වෙට යන්නේ ජයග්‍රාහී විදිහට නෙමෙයික බලන්න ඕන කියලානේ. ඉතින් එතන තියෙනවා දර්ශනා පහතබ්බ. නමුත් මේ දර්ශනා පහතබ්බ යන්නේ ඉස්ලා භාවනා නොකර හිටියොත් අපි කියන විදිහට මේ සතිය පිළිහිලා තිබුණ නැත්නම් මේක ප්‍රයෝජනක් වෙන්නේ නැහැ අන්න වගේ මේ අප්‍රමාද ධර්මයේ ආරම්භයේදී අපි මැට්ටෝ තමයි. අමනකම් තමයි කරන්නේ. නමුත් මේ අමනකම් සහ මැටි වැඩ නැත්නම් මේ මැට්ටෝ කියන එක ඒ පණ්ඩිත සංශේ ඥානන්ද සංශේ 아무තු තාලයකට කියනවා. ඒක කියනවා නම් මගේ පාරිභාෂික ශබ්දමාලාවට ඔක්කොම හුරතලියට ගණන් ගන්න. පොඩි දරුවෙක් කරන හුරතල්ලඩක් වගේ කවදාකවත් වැරද්දක් නැහැ එතන. භාවනා ජීවිතයේ භාවනා ලෝකේ වැරදි කියලා જાතියක් නැහැ. ඒකේ තියෙන හුරතල්. ඒක නිසා කිසිම දවසක භාවනා ලෝකේ වැරද්දක් කරයි කියලා දඬුවම් දීමක් හෝ පහත් කර සැලකීමක් කෙරුවොත් අදමයි අශප්පුරුසයි. බලන්න ඕනේ ඒක ඒ හුරතල් කරන්නේ නැතුව ඒ වැරද්ද කරන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. ඒ නිසා අන්නේ ඒ කටයුත්තට යන්න තරම් මේ අප්‍රමාදය ඊ타මත්ම ගොරෝසු තනින් පටන් අරගෙන එන්නේ එන්නේ එන්නේ එන්නේ යෝනිසමංස්කාරයේ කියන ඥාණයට නැත්නම් හට ගන්නා තැනට යනකම් මේක ගියාට පස්සේ ඒ කිනාට තේරෙන පටන් අර ගන්නවා එතෙන්ට එනකම් ඒ ගමන් කරන මාර්ගය නැත්නම් ප්‍රතිපදාවේ පෙත හරිම දුෂ්කරයි. නමුත් අන්තිමට ඒක දෘෂ්ටියෙන් හදාන පණිනකොට නැත්නම් පැන්නේ නැතත් ඒ දෘෂ්ටිය හැදිච්ච ගමන් තේරෙනවා මේ මොන තරම් පහසු දෙයක්ද මේ වැරදියට අල්ලගෙන හිටියේ. වැරදියට දාගෙන හිටියේ ඉන්නකම් ගිනි අඟුරක් හයියෙන් මිරිකගෙන ඉන්නවා වගේ. අත පිච්චෙනවා. අතින් අතට මාරු කරත් පිච්චෙනවා. එයාට තේරෙන පටන් ගන්නවා මේ භාවනාවෙන් නෙමෙයි විශේෂ භාගීය ධර්මයේ එන්නේ කමඨාන් සුද්ධ වීමෙන් එහෙම නැත්නම් අපේ සාකච්ඡාවෙන් ඉතින් මේ සාකච්ඡාවේ Tamanne තියෙන 150ක සහභාගීත්වයක් විතරයි අනිත් පැත්තත් එන්න ඕනේ ඒකට එතකොට තමයි මෙතන sannivedana වෙන්නේ ඉතින් වගේ ශ්‍රේෂ්ඨ පිමි සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා ඒක දස්සනා පහතබ්බා සෝවාන් වීමේදී මේක තමයි තීර්ණාත්මක තැන. සම්දිස්ථානේ හැම වෙලාවෙම Tamanට හොඳ නරක දෙක හම්බ වෙනවා. හම්බ වෙනකොට අපි කරන්නේ වඩා හොඳ තිබෙදී හොඳ තෝරනවා. එහෙම නැත්නම් හොඳ නරක දෙකෙන් ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණ තියෙනවා නැත්නම් හදලා කියනවා. ඉතින් මේකනේ අපි වැඩිහිටි ජීවිතය කියන්නේ. පොඩි ළමයි වගේ නෙමෙයිනේ. ආන්න එතනදී කාට මොන නිදහසට කන්න කිව්වත් අන්තිම පරිප්පුව කන්න වෙන්නේ උඹටයි. ඒ නිසා මේ මේ දෙකක් මට අවස්ථාව තියෙනවා කියන එක. මොකද්ද දෙක? මේ වගේ වෙලාව ආවට පස්සේ බය වෙන්න කාරණාවකුත් තියෙනවා. මේ මොනවත් නැහැ මම දැන් මොකේද එල්ලෙන්නේ කියලා. ඒසොට අනිත් පැත්තේ කියන ඕකට තමයි මනුස්ස විමුක්තිය කියන්නේ. දැන් උඹට මොකක්වත් නැහනේ. බලාපොරොත්තුවක් තියන්න ඕ ආතතියක් ඇති කරන්න හෝ ඒ නිසා මේක සාදර වුණොත් මොකද වෙන්නේ කියනවා එතකොට. අම්මා නමුත් කරන්න මොකක්වත් නැහැ. පිළිගැනීම විතරයි තියෙන්නේ. අන්න ඒ දසනා පහතා බවලින් පස්සේ තමයි එයා කමටහනක් ඇතිකොට හෝ නැතිකොට ක්‍රියාකල යුතු ආකාරය තේරුම් ගන්න. අන්නේ අප්‍රමාදයේ මේ මට්ටමට දියුණු වෙන්න ඊට ඉස්සලා කරන අත්තරදි නැතුව කරන්න ෂෝට් කට්ස් හොයනවනම් එහෙම නැත්නම් කායින් හරි හොරෙන් හොරකම් කරලා ගන්න හදනවා නම් ඒ ඉතින් ධර්මයේ තේරුම් ගත කෙනෙක් නෙවෙයි. ඒ කැපකිරීම තමයි අපි කරන මේ දානයේ ශ්‍රේෂ්ඨම දානයි. අපි ඔය සාමාන්‍යයෙන් මාළු 32 සහිත බත් දෙන එකක් දානේ තමයි. නමුත් මෙතන මොකද්ද වෙන්නේ? තමයි මෙතෙක් කල අරගෙන ගිය ආගයන් ආඩම්බරයන් ටික නිදාන දෙන්නේ. තමන්ගේ රුචි අරුචිකන් ටික නිදාන දෙන්නේ. තමන්ගේ පෞරුෂත්වෙ නිදාන දෙන්නේ මොකටද? ආර්ය පරිශ්‍රණයක් සඳහා. තව ඒක ඔය දාන දීලා ලබන වෘත්ත පිළ ලබනවා වගේ නෙමෙයි මේක කරනකොටම ආනිසංස. ඒ ඒ ඒ දෘෂ්ටිය හදා ගන්නකොටම ආනිසංසෙන්න පටන් අර ගන්නවා. ආන්න එතකොට මේ අප්‍රමාදය පුදුම විදිහට මේ පණ ගැන්වෙන ගතියක් සජීවී ගතියකට එන්න පටන් අර ගන්නවා. එතකොට කාට හරි කියන්න එපා වෙනවා. කවදාද මිනිස්සු මේක තේරුම් ගන්නේ? කවදාකවත් මේක මේකෙන් පණ ගන්න තේරුම් ගන්න බෑනේ. මෙතන ආරම්භක තැනක් නෙවෙයි. මෙතන සම්දිස්ථානේදී කලේසු සුවිශේෂ කාරණාවක්. මෙතෙන්ට ඉස්සෙල්ලා කොච්චර අත්‍යදි රාශියක් කරන්න ඕනදී තේරම ප්‍රතිපදා කියලානේ කියන්නේ. ඒ අත්‍යදි රාශියටම කියන්නේ ප්‍රතිපදාව කියලා. ඒක නිසා කෙනෙක් බය නම් අත්‍යදි කරන්නේ නැතුව මේකට අත්‍යදි කරන්න බයයි. කිලිමේ යන්න හදනවා හොඳ කවදාකවත් මේ ශාසනයට අයිතිත් නැහැ, සාසන ප්‍රයෝජන ගන්නෙත් නැහැ. එයා දැනගන්න ඕනේ ආරම්භක වශයෙන් මා ළඟ අඩුපාඩු තියෙනවා. ප්‍රමාද ලකුණු තියෙනවා. නමුත් ප්‍රමාද ලකුණු තියෙදිම නැවත නැවත කරමින් කරමින් කරමින් පුළුවන් තරම් අප්‍රමාදේ ආයති සංවරේ පිහිටන මට්ටමට කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ ඒ ක්‍රමික වර්ධනයට මොනම බාධාවක්වත් ලෝකේ නැහැ. වැස්සද, ඇව්වද, පායවද, බඩගිනිද, බඩ පිරිලාද, ලෙඩද, නැද්ද, ගමනක් යන්න තියෙනවද, ගිහිල්ලාද ඔය එකක්වත් බලපාන්නේ ඒකට අවශ්‍ය කරන්නේ ඒ ඉතින් ඒ නිසා මේ අප්‍රමාද ධර්මයේ ආරම්භයේදී මහා ලොකු වෙනසක් කරන්න. ඔය තියෙන එකම තමයි. ඒ නිසා ඕන කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන්. මේ අප්‍රමාද ධර්මයේ පටන් අරගන්න මූලික සුදුසුකම් මොකක්වත් ඕනේ සීලය ඕනෙත් නැහැ. කරනකොට අන තේරෙයි මොකද්ද සීලය කියන්නේ කියලා. එහෙම නැතුව මේ අප්‍රමාද ධර්මයේ දන්නේ නැතුව අපි සීලය රකින්නකොට ඒක ප්‍රසාද සද්ධාවෙන් ඒ සීලය රකින්නවා. නමුත් අර අර කතෝලික ෆාදර්ලා මුළු ජීවිතේ පුරාම මුදල් අල්ලන්නේ මුළු ජීවිතේ පුරාම කාන්තාවනක යන්නවත් දෙන්නලු ඒව බලන්න. ඒ වගේම මේ විකාල භෝජන ගණිතයේ මිනිස්සු දන්නේ කරනවා. නමුත් අප්‍රමාදයට වැටෙන්නේ නැහැ ඒකට. කරන දේ මොන පදනමෙන්ද කරන්න කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට ඕපන් ට්‍රම්ස් ගහන්නේ. අපිට කාඩ් කුට්ටම දීලා තියෙනවා. මෙන්න වැඩි. මෙන්න මේකයි ප්‍රයෝජනය කියලා දැනගෙන අන්නේ විදිහට අප්‍රමාදේ කරනකොට පේනවා. ওই කරන මේ කතා මොනවාද මේ කාලේ නිවන් දකින්න බැරිය, මේ කාලේ සාසනේ නැතය, මේ ජීවිතේ කරන්න බැරිය කියලා. මේ කරන කතා මේ මිනිස්සු කවදාකවත් අතගාලා බලවත් නෙවෙයිනේ කරන්නේ. බෑහලා කරනවා නම් කමන්නේ නැහැ. මේ මහසි භාවනා ක්‍රමයේ ආවට පස්සේ ලංකාවේ හිටව හොඳ උගත්තු පුළුවන් තරම් පහර ගැහුවා. මෙහෙම වෙන්නේ කොහොමද භාවනා කරනකොට ගැස්සෙන්නේ කොහොමද භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙන්නේ කොහොමද එහෙනම් මේ වාත අමාරුවක් හැදෙලා නේද කියලා සයන්ටිෆික් පේපර්ස් ගැව්වා මහජී සයිඩෝ හැම එකටම උත්තර දුන්නා උත්තර දීලා අන්තිමටම සයිඩෝ ඒ ඥානතරාම්රණ කියලා තිබුණා මේ මිනිස්සුෝ මේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් මේ අපි කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. අපි බය වෙන්න ඕන උත්තර දෙන්න. නමුත් අන්තිමට කියන්නේ ඇවිල්ලා ප්‍රතිඵල බලන්නේ කියලා. මේ කරන කටයුතු ප්‍රතිඵල පේනවා කියලා. මේක ඉස්සල්ලාම ලංකාවේ පිළිගත්ත නැත්නම් මුල්ම වශයෙන් පිළිගත්ත කෙනෙක් තමයි ඥානාරාම ස්වාමීන් දකින්නකොටම දැනගත්තා. මෙතනින් අපිට ගැටේ ලිහ වෙනවයි කියලා උන්වහන්සේ පොතක් ලියනකොට කියනවා. මේ වගේ මුලපටන්ම ප්‍රයෝජන ලබා දෙන මේ භාවනා ක්‍රමයක් කර බලන්නෙත් නැතුව මේක විවේචනය කරන ඇත්තන්ගේ මොළ ධාතුව පිරිසිදු කරන්න මොන බෙහෙත හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා. හිතරි දෙන්නේ නැති වෙන්න ලියන්නේ. මේක කරලා බලන්නෙත් නැතුව මේ තරම් මුලසටම ප්‍රයෝජන දෙන දෙයක් දැකලා ඒක විවේචනය කරන ඇත්තන්ගේ මොළ ධාතුව පිරිසිදු කරන්න මොනවා කරලා කරන්න වටේ දන්නේ නැහැ කියලා. ඒ නිසා ධර්මෙ තියෙනවා. නමුත් අපේ ඕලමලකම ආවොත් අපි මේ දන්න දෙයක් ඔප්පු කරන්න හැදුවට අර නොදන්න ශේෂ්ත්‍රය තුලට අත දාන්න බයයි. ඒකල ඉවරලා මේ පැතුව බීතික ඇති කරනවා ලෝකෙට. බීතික ඇති කරලා ඒගොල්ලෝ හිතනවා මේකට ධම්ම විචේ කියන්නේ මේකයි. විමන්තං බුද්ධිය කියන්නේ මේකයි. විමසොන් නැත්තම් විචාර බුද්ධිය කියන්නේ මේකයි කියලා මහා උජාරෝ කතා කරනවා. ආන එහෙම කෙනෙකුට මේ අප්‍රමාදයේ දිගේ ඉදිරියට යන කෙනෙකුට තේරෙනවා මේ මිනිස්සේ හෙළුවෙන්නේ ඉන්නේ කිසිම ඇඳුමක් නැණ කිසිම දෙයක් කරන්න නැතුව අත්තදා බලන්න නැතුව ප්‍රසිද්ධ කටමැත දොරවන කතා කරනවා. කිසි වෙලාවකට උත්තර බඳින්න යන්න එපා. ඒගොල්ලන්ට අවශ්‍යම අපි පටලවා ගන්න මොකේකට හරි. අපි දැනගන්න ඕනේ පැටලුවොත් වෙන්නේ මේ ගලක් උඩ වපුරන්න හදනවා වගේ. කවදාකවත් ඔකෙන් අස්වැන්නක් ලැබෙන්නේ ඊට මීට වැඩි හොඳයි භාවනා කරන කෙනෙක් එක නිකන් හිටියක්. වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් වටිනවා. ඒ වගේ කට්ටිය ඉන්න එක. ඒ නිසා මේ අප්‍රමාද ධර්මය පටන් ගැනීමේදී ප්‍රතිඵල නොදෙන ගතිය ඒකේ ගැඹීරත්වයක්. කරගෙන කරගෙන යනකොට මේක ගැම්ම ගන්නකොට Tamanට හිතා ගන්න බෑ මා තුල මෙච්චර ගුණ තිබුණාද කියලා. මට මේ තරම් ක්‍රමසා විදවිලවන්ත ඥානයක් තිබුණාද කියලා ආරම්භයේදී ලකුණක්වත් පෙන්වන්නේ නැහැ. ඒ මහසීසාය ගුවන් පණ්ඩිසාංශ අපවත් වෙන්නේ ඉස්සලා කරපු රිට්‍රීට් එකේදී බොහොම හැඟුම්බරව කිව්වා අපි මේ අප්‍රමාදයේ කියලා ආධුනිකයන්ගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙනවා වැඩි. ආධුනිකයෝට එහෙම ගන්න තාම විශ්වාසය විල්ල නැහනේ. ඉතින් අපි කියනවා මුල බලපන්, මැද බලපන්, අග බලපන්, එහාට බලයන් චාන්චු, මෙහාට බලයන් චාන්චු, අරක ගෙනින්, මේක ගෙනින් කියලා කියනවා. ඉතින් කියනවා වෙන කරන්න දෙයක් නැතිලු. වෙන කරන්න දෙයක් නැහැ මේ වාසිය කොහොම හරි වතුරට බස ගන්න එපායි. නමුත් කවදා හරි යෝගාවචරයට තේරෙයි මේ ඉඳලා හිටලා සතිය පිහිටන වෙනුවට එක යායට සතිය වින චිත්තක්ෂර තුන හතරක් යනකොට ඒක ගැම්ම ගන්න හැටි ඊට පස්සේ ඉඳලා හිටලා කරදරයක් ආවට පස්සේ හිත නරක කරගෙන ඉන්න එකනට ඔය කරදර තියෙද්දිම ආනපන පොඩ්ඩක් බලපන් නැත්නම් කරදර ගිය ගමන් ආනපාන දිහා බලපන් කියලා අතනින් මෙතනින් මේ කරදරසේ ආනපානේ බලපියකනට ඊට පස්සේ හේන ගැහුවත් ආහනපානේ බලනවා මිසක් එයාට තේරෙන පටන් ගන්නවා ඔය කිසිම කරදරයකින් මගේ සතිය කඩන්න බෑ. මං ඉස්සර හිතන්නේ කැඩෙනවා. නැත්තම් හැකේ. නමුත් දාලා බලන්න. දාලා බලුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සතිය කියන එක ඔය සියලු අකුසල් වලට වැඩිය උඩින් තියෙන්නේ කියලා. එහෙම කරනකොට ඒ යෝගාවචරය එන්නෙන් එන්නෙන් ගිහිල්ලා මේ එන කරදර විතරක් නෙමේ තමන්ගේ මූල කර්මස්ථානයත් ගෙවලා. එහෙම නැත්නම් මේ ඔක්කොම නැති වෙලා මොනවත් නැත්තටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරය දන්නවනම් මේ තියෙන කෙලෙස් අඩු තැන මේක සතිය ප්‍රයෝජනයක් ඒ නිසා මෙතෙන්දි සතිය පවත්න්නේ කොහොමද කියලා අහන දෙයක් නෑ ඔතන උකට තමයි සතිය කියන්නේ. ඔක සතිය ප්‍රයෝජනයක් නැත්නම් සතිය ඵලයක්. අන්න ඒකට තරම් වෙන්න ජීවත් වෙන්න ඒ යෝගාචර ගියාට පස්සේ තේනවා මම පටන් ගන්න කාලේ එහෙම නැත්නම් සතිය ආරම්භ කරන කාලේ මම කවදාකවත් හිතුවේ නෑ මේ වගේ දෙයක් මෙච්චර ඉක්මනට හරියයි කියලා. ඒ තරම්ම ඒ ගැම්මට වැටුණාට පස්සේ ඒ යෝගාවචරයට හිතන දේ ඒ ඒ කියන ඔය අර මිලින්ද පඤ්ඤා කියලා අපේ පොතක් තියෙනවා වසුකාලීන ඇති වෙච්ච එකක් ඒ නාගසේන මහරහතන් වහන්සේ මිරණ්ඩා කියන ඒ රජුරොත් එක්ක මේ කරන දෙබසක් සාකච්ඡාවක් හා වාදයක් කියන්න පුළුවන්. ඉතින් අහන අහන ප්‍රශ්නට උත්තර දෙනවා. අහන අහන ප්‍රශ්නට උත්තර දෙනවා. අන්තිමට මිරන්ඩා නැත්නම් මිලින්ද කියන රජතුමා විශ්මයටපත් වෙනවා. මොකද යා ඒ වෙනකොට මේ ඇලෙක්සැන්ඩර් රජුරු වගේ ලෝකෙ හැමතැනම ගිහිල්ලා වාද කරලා දිනපු කෙනෙක්. නමුත් මේ ස්වාංශය දෙනකොට අහනවා ඔබ වහන්සේ මේ පැවිදි වෙන්න ඉස්සලා පොඩි කොල්ලා කාලේ ඔබ වහන්සේට මේ වගේ දැනුමක් තිබුණාද? මේ ආමතුගෙන මන් දන්නේ තාත්තලා අම්මයි මේ ගෙදර හතර කේන්දරේ පාරුණා කියලා මම පන්තරට ගිහිල්ලා දැම්මා. මන් දන්නේ නැහැ. ඉතින් කියනකොට ඒ ආමතුගා පඩිකම් හොදපන් කියලා මං හේදුවා. මන් දන්නේ නැහැ. ඊට පස්සේ කෝ සාමනීර වෙන්න ඕන පොත කියවපන් කිව්වා මං කියුවා මන් දන්නේ නැහැ. ඊට පස්සේ කෝ උපසම්පද වෙන්න ඕන අර පොත ගමන් කියුවා මන් දන්නේ නැහැ. පස්සේ තමයි දන්නේ මම මේ මේ භාවනා කරන්න පැවිදිලා තියෙන්නේ කියලා. මන් දන්නේ නැහැ. භාවනා කරන්න පටන් ගන්නකොට භාවනා කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. කරගෙන යනකොට මේක පෑදිලා ආවේ. ඒක නිසා මේ මම දැනගෙන ගිය කම නෙවෙයි. ඉතින් ඒක මිරණ්ඩ රජුරවඬ මේ තර්කේ බිඳින්න කාරණාව මේ පොට්ට chance එකක් කියලා. නෑ නිවන කියන්නේ පොට්ට chance එකක් තමයි. මේ නිවන කිසිම තර්කයක් නෑ. ඒක ambiguity. ඒකේ තියෙන මහා හුරස් කියන ගතියක්. අන්නේ හුරස් මාර්ගයේදී අප්‍රමාදීව හරි පාරට හරි හරි තැනට හරි එල්ලේට වෙඩි තියනවා කිව්වහම ඒක දෙයියොත්වදී බ්‍රහ්මියොත්වදී තන. අපි ඒක මේ මේ බුදුහාමරගේ තියෙන ශේෂ්ඨත් ඒකට ක්‍රමවේදයක් මේ මේ අහම්බෙට ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදේ තේරෙන්නේ එතෙන් ගිය කෙනාට විතරයි. එහෙම නැතුව මේ මේ මේ තහම් පාසලේ උගන්වන්න හරි යුනිවර්සිටි මේ බෞද්ධ සදාචාරය උගන්වන්න බෑ ඒක. ක්‍රියාත්මක වෙනවට වෙනවා. ඒ නිසා මේ අප්‍රමාද ධර්මය ඒ මුලදී කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ. පුදුම විදිහට ඒකට යෙදিলা කටයුතු කරනකොට අන්තිමට එතනින් එන මේ ගැම්ම, එතනින් එන මේ ක්‍රම සහ විදි, එතනින් එන මේ ඥානය, එතනින් එන ස්ථානෝචිත ප්‍රඥාව ඔය මොනම දෙයක්වත් හිතාගෙන කීක හිතාගෙන ඉන්න පුළුවන් හිතාගෙන යන්නත් බෑ ගිය කෙනා හිටපු එක නෙමෙයි හම්බ වෙන්නේ. පුදුම වෙනසක් තියෙනවා. ඒක නිසා ඒ අප්‍රමාදයේ කෙරෙහි ගෞරවය සහ පිහිටා කටයුතු කිරීමට පස්සේ අදගත් මාතෘකාව තියෙන්නේ පටිසන්තරේ. සගාරවා හෝති සප්පති. සපටිසන්තරේ කියන අපි පිළින කරනවනේ යම් වෙලාවක. හොඳයි මට මේ දැනගෙන ඉන්න විදිහට නම් බෑ මම මේක ඉස්සරහට කරන්නම් කියලා. අන්නේ පිළින කරනවල පිළින කරන දේවල පළවෙනිම පිළින කිරීම තමයි බුද්ධං සරණ ගච්ඡාන කියන්නේ. මම බුදුන් සරණ යමි. යම් විදිහකට බුදුන් සරණ ගියාන පිළින කරාන බුදුරජාණන් අපිට සාතිකයක් දෙනවා. ඒකේච බුද්ධං සරණං ගතාසේ නසේ නති ගමිස්සන්ති අපාය භූමි. යම් කෙනෙක් බුදුන් සරණ ගියනම් උන් අපායට යන්නේ නැහැ. ඉතින් දැන් බලන්න බෞද්ධයෝ කී දහහක් ඉන්නවද කියලා අපායේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. හැන්ද වෙනකොට ඒ කියන්නේ කියන එක කියනවා තිස්ස නැහනේ. සගාරවා නැහනේ. කාටද පුළුවන් වෙන්නේ මම මේ බුදුන් සරණ ගිය කෙනෙක් කියන එක අමලියකදී කරකදේදී තේරුම් ගන්න. මේකේ වටිනාකම නැත්තම් මේ බුදුන් සරණ යෑමේ තියෙන වටිනාකම තමයි එක පාටයක් තමයි ඔය යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් හොඳ කවදාත් ආය අපාය යන්නේ නැහැ. හැබැයි මේ බුදුන් සරණ ගච්ඡාම කියලා රෙකෝඩ් එකක් දාලා ඒක අහගෙන හිටපෙන්න නෙවෙයි. එහෙම නැත්තම් රෙකෝඩ් කරන්න කියූපෙන්න නෙවෙයි. පිටින් ඉපයි. සගාරව සප්පතිස්සා වෙන්න ඉපයි. බුදුජානනාංශ කියනවා ඊටසේ දේශනා කරන ඔය චුල්ල කම විභංග සූත්‍රයේදී අපි මේ දාන කතාවෙන් පටන් අරගන්නේ. දාන කතාවේදී කියනවා තමන් බත් කාලා අත හොදන පිඟානේ ඉඳුල් ටිකක් තියෙනවනේ. ඒක ඇත්තටම හොඳ මේ දේ තියෙනවා. ඒකේ ප්‍රෝටීන් තියෙනවා. ඒකේ යම් ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් තියෙනවා නැත්නම් පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. හැබැයි මේක ඉඳුලනේ දැන්. කාටවත් දෙන්න බෑ. තමන්න පුළුවන් හොඳට අතලේව කාලයක ඉවරයක් කරන්න. ඉන්දියාවේ මිනිස්සු කාලේ වුණාට පස්සේ මිනිස්සු ගිතෙල් වලින් ඔක්කොම හදන්නේ ඔළුවේ ගා ගන්නවා. අත ඔළුව අත ගා ගන්නවා ඒකල කකුල් දෙකේ අත්තුල ගන්නවා. මේ සුප්‍රීම කෝට් ජජ් කෙනෙක්. මොකද එයා දන්නවා මේ ගිතෙල් ටිකක් දෙනකෙන් ගන්න මොන තරම් කරදරද. බත් කාලේ වුණාට පස්සේ ඔක්කොම මේ ඇඟේ උලා ගන්නවා. ඒ මිනිස් ලැජ්ජාවක් නැහැ මොකද මේ මිනිස්සු දන්නවා. අපේ අම්මා ඉන්න කාලේ කියනවා හොඳ වරක ගහකින් වරක කෑවට පස්සේ අත හොදන්න එපා. ඒක වරක පිටිපස්සේ ඒ ගහේ පැණි වරක නැති වෙනවා. අත හොදනවා කියන්නේ වරක වලට කරන නිග්‍රහයක්. ඒක අතේ වේලෙන්න අරපන් කියලා. ඒක කරන්න හොඳ නෑ. මේ අත වරක කාලා අත හොදනවා කියලා කියන්නේ වරක ජරාවක් කරන්න හදන නෑ. ඒක තියෙන්න අරින්නේ කියලා. ඒ වගේ කියනවා මේ ඉඳුල් ටික විසිකරුවොත් එහෙම එළියට අනේ මේකේ ඉන්න වැල් ගඩවිල්ලෙකුට මේක ආහාරයක් වේවා කියලා සියක් ආනිසංශ තියනවා කියලා. මේ අත හොදලා විසිකරන දාන ටික ඉඳුරට විසිකරන කෙනාට මනාප හිතක් ආවොත් මේ වැලේ පසේ ඉන්න වැල් ගැඩවිල්ලෙකුට මේක ආහාර වේලා කියලා සියක් ගුණයක් කරන ආනිසංස තියෙනවා කිය. ඉතින් අපිට මහා සාංගික ධාරණ දුන්නට අපි හැමදාම මේ වැටෙන තැන පොළවේ ඉන්න සතෙකුට මේක ආහාර වේවා කියන හිතවිල්ලනේ එතන තියෙන්නේ. පරපර මේ පරසත්තානං හිතානුභව ලක්කනා මෙත්තා. අනුන් සතෙකුට සුවයක් වේවා කියන හිතවිල්ල අර ඉඳුල් ටිකට දුන්නොත් සියක් ආනිසංස බුදුහාමුදුරු දෙනවා. බුදුහන්සේ කියනවා එතකොට ඔබ දන්නේ නැහැ එතන සතෙක් ඉන්නවා දන්නෙත් නැහැ කෑවා දන්නෙත් නැහැ. නමුත් පහුවෙන්ද බලනකොට එතන ඉඳුල් නැහැ. ඒකෝර කවුරු හරි කාලා. නමුත් උඹට ඒ වෙනුවට දාන ඉඳුල් ටික ලෙවකණ්ඩ සතෙක් පේන්න ඉන්නවනම් ඊට වැඩිය සියක් ගුණයක් ආනිසංස තියෙනවායි කියලා. කවුරු හරි කනවා පේනවා දැන්. ඊට පස්සේ ඒ දේ ඒ සතා ලොකු සතෙක් නම් ඊටාම පුංචි සතෙකුට ලොකු සතෙක් නම් සියක් ගුණය අනිසංසය. ඒ සියලු සත්‍යෝ මොකා කෑවටත් වැඩිය මිනිස්සෙක් කනවා දැක්කොත් ඉඳුල් ටික හරි කමන්නේ සියක් ගුණයක් ආනිසංස කියලා. ඒ වෙනුවට සීලවන්තෙක් එක කනවා දැක්කොත් සියක් ගුණයක් ආනිසංස. ඊට පස්සේ කියනවා නිකමට හරි සෝවාන් වෙච්ච කෙනෙකුට වළඳන්න පුළුවන් 100ක් ගුණයක් ආනිසංස. සකදාගාමි තවත් 100ක් ගුණයක්. සනාගාමි අරිහත් ඊට පස්සේ සඳහන් කළ තියෙනවා මහරහතන් වහන්සේ නමර දුන 100ක් ආනිසංස. ඊට පස්සේ සඳහන් කළ තියෙනවා පසීපුත්‍ර ජානහන්සේට තවත් 100ක් ආනිසංස. සම්මා සම්බුද්ධ ජානහන්සේ ළමකට දෙන්න බලවත් ඊට 30ක් ආනිසංස. බුද්ධ මෞර්ග මහා සංඝ රත්නයේට දෙන්න පුළුවන් වුණොත් ඊට වැඩි 100ක් ආනිසංස. ඊට වැඩි 100ක් ආනිසංස වෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වොත්. ඒ ඔක්කොම දාන પરම්පරාවට වැඩි තමන් කැප වෙනවා නම් මම බුදුන් සරණ යනවායි කියලා අයිට වැඩිය 100ක් ආනිසංස කියලා. ඉතින් අපි මේ සරණ ගියාට සප්පතිස්සා සගාරවා නැත්තම් අපිට මතක නැත්තම් ගත කරන වෙලාවේ මම මේ බුදුන් සරණ ගිය කෙනෙක් කියලා. ඉතින් හැම වෙලාවෙම ඒතර බුදුන්ට අගෞරවයක් වෙනවනේ. ධර්මයට අගෞරවයක් වෙනවනේ. සංඝයට අගෞරවයක් වෙනවනේ. සීලයට අගෞරවයක් වෙනවනේ. අප්‍රමාදයට අගෞරවයක් වෙනවනේ. Taman දී පිළින කරපු දේ ඈලියාවට ගියා වෙනවනේ. ඉතින් මේක දන්නේ නැතුව එහෙම නැත්නම් මේ ලේසියෙන් කරන්න පුළුවන් මේ තමන් බුද්ධං සරණං ගච්ඡාමි කියන එක පොඩි සෙල්ලමක් නෙවෙයි. මේක ලෝකේ තියෙන මන්ත්‍ර වලින් බලවත්ම මන්ත්‍රයක්. මේක නැවත නැවත කියමින් ඊට කටයුතු කරනවා නම් උන්ද ළඟට මොන යකෙකුටවත් එන්න බෑ. ඒ තරම් බලවත් ආරස්සාව. නමුත් අපිට මතක නැතුව අපි කොච්චර ගත කරනවද? ඉතින් ඒක බය වෙන්න එපා. ඒක තමයි මේ සංසාරේ හැටි. ඒක තමයි කර්ම චක්‍රේ හැටි. අපිට ඒක සිහිපත් කරන්න පුළුවන් අපි බුදුන් සරණ ගිය කෙනෙක් වැරදිලා හරි කමන්නේ. ඉතින් මම පොඩි කාලේ හරියට මේ මේ සත්තුන්ට කැටිපොල් ගහන්න ආසයි. ඉතින් මම මට හොඳට මතකයි හොඳ කැටිපොලයක් අඳලා හොඳ එම් එක ගන්න පුරුදු වෙන වෙලාවේ මේ පැපොල් ගහක මුදුනම කරටියේ පටිච්ච හිටියා දීපුවහම අතු දෙකක් කඩාන ගිල වැදිච්චාම ඌ වැටිලා දැන් ගාලා වෙවුලට. එතකොට මට නිකන් මොකද්දෝ හිතනවා මං දූවන කියලා කුස්සියට ගිහිල්ලා කලින් වතුර ටිකක් අරගෙන යනකොට අත්තම් ඇවිල්ලා හිටියා. කොහෙද පොඩි පුතා දුවන්නේ කියලා ආවා. මට බලන්න වෙලාවක් නෑ මම ගිහලා අරූට මේ අර බලහන් ඉන්න බෑ දානකොට අත්තම පිටිපස්සෙන් ඇවිල්ලා බුදු අම්මේ කරගත්ත වැරද්දක් මොකද්ද දරුවනේ මේ කරන්නේ කියලා අඬන්න ගත්තා මම බඩ ගාලා අඬන්න පටන් ගත්තා දැන් මට තොපි බඩේ ඉඳද්දී යකෝ දන්ත ධාතුන් වහන්සේට පූජා වෙලා තියෙන මේ කරන අපරාධ වරින් යන්න වන්තන මේ දන්තමාලිගාවට මන් දැන් යනවා කිව්වා වෙන මොකුත් නැහැ මම 18 මාසයකට හිර දඬුවම් අහුවෙච්ච එකෙක් වගේ කිව්වා තොට ඌව කරන්න බෑ තෝ බඩේ ඉඳද්දිම සමාදන් වෙලා ඉන්නේ කියලා අපි අම්මා අපි බඩට එනකොට ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේට වළඳනවා ඒ අපේ චාරිත්‍රයෙන් කියනවා තොපිට මෙව කෙරෙන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ මොනවද මේ කරන්නේ කියලා. එතකොට බලන්න ඒ වගේ අපි මේ බඩේ ඉඳදී බුද්ධන් සන්නං ගච්ඡාමි කියලා අම්මා හය සැරයක් කියලා. ඉතින් අපිට ඕක මතක නැහනේ. දැන් මේ ලෝකයේ අධ්‍යා බලපම ඒකනේ උන්දලටත් වෙලා තියෙන්නේ. කියලා තියෙනව දන්නේ නැහැ. වැඩේ කරන්න ගියාම ඩොලර් වලටයි, ලාභ සත්කාර වලටයි, සම්මාන සිලෝකෙටයි අපි වැඩේ කටයුතු කරන්නේ. දීප ප්‍රතිඥාට මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිඥාව ගෙදර ඇවිල්ලා ගෙට උඩ වෙනකොට බුදු ගෙට යනකොට විතරක් පොඩ්ඩක් මතක් වෙනවා. ඒකල පස්සෙන් පස්සට යනවා බුදුහාමට ගෞරව වෙන්නේ. ඒකල දුර්ලොක් කරනවා. දුර්ලොක් කරාට පස්සේ ඊට ආවට පස්සේ ඒ මෙහි හිටු ගිය හාමුදුර කෙනෙක් කියනවට නිව්සීලන්ත හාමුදුරේ සිංහල බෞද්ධ හරිම සද්ධාවන්තයි. ඉන්න හරියක් ඉන්නේ ඉංජිනේරුවරු දොස්තරලා. හැබැයි හැම කෙනාගේම ගෙදර මිනි බාර් එකක් තියෙනවා කිව්වා. මිනි බාර් එකක්. බීම බෝතල් තියනවා කිව්වා. ඉතින් හාමුදුරු යනකොට ඒක ලොක් කරලා තියෙනවා කිව්වා. හැබැයි හාමුදුරු හොඳ සලකනවා කිව්වා. මම දන්නවයි කිව්වා. ඒ හැම කෙනාම එක කාමරයක බුදුහාමුදුරු ඉන්නවා අනෙක් කාමරේ බාර් එකක් තියෙනවා. ඉතින් මේකට කියන්නේ අපි දීපු පිළිසඳරට අපි දීපු ප්‍රතිඥාවට ගෞරව කරනවා අපි දීපු ප්‍රතිඥාවට පිහිටලා කටයුතු කරනවා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ අපිට ඒක වෙලාවකට සද්ධාව ආවම අපිට පුදුරජානහස ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්. මම ඔබ වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා කියලා. නමුත් අපිට මොනවා හරි කාම ආසාවක් ඇති වෙච්ච ගමන් ද්වේෂයක් ආපු ගමන් අපිට අරක මතක නැති වෙනවා. ඉතින් ඒක නිසා දීපු ප්‍රතිඥාව ප්‍රතිඥාව දෙන්න නිකන් ආවට ගියර ප්‍රතිඥා දෙන්න යන්න එපා. ඒක කෙරෙන්නේ උඟක් වෙලාට අප්‍රමාදේ නිසා. ප්‍රමාදේ නිසා. නමුත් යම් දවසක අපි ප්‍රතිඥාවක් දුන්නා නම් ඒ දීප ප්‍රතිඥාවට අනුව කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා ඒක රාගයට ද්වේෂයට බලනකොට ප්‍රතිඥා මහ කරදරයක්. අප්‍රමාදයට උදකලාවට විවේකයට ගත්තොත් ඒ වැරදිලා හෝ දීලා තියෙන ප්‍රතිඥාව අපි කාට හරි කිව්වොත් එහෙම ඇත්ත තමයි මේ වැඩේ වැදගත්. නමුත් මම මීට කලින් මෙන්න මෙහෙම එකක් යොදාගෙන තියෙනවා. ඒක මේ බුද්ධ ධම්ම සංගත් එක්ක කටයුත්තක්. ඒ නිසා මට එන්න විදියක් නැහැ. ඉතින් ඒකට ඒක නා තරහ වෙනවනම් මොනෝ කරන්නේ? ඉතින් මගේ කාලතරට යනවා බෑ දවස් 365 බුක්. ඉතින් එක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේවා ලහවල් වැදගත් කෙනෙක් මැරලා දිනවා. මේ වඩින්නම කියලා මං අවුරුද්දකට කලින් කිව්වනම් මැරනවා කියලා දාන්න තිබ්බා. ෂෙඩියුල් එකේ. මං කරන්නේ මේ වැඩ. එහෙම වටින්නේ නැහැ. ඔබ හන්ද මැරෙන්නේ දැන් මාත් මැරෙනවා. මම ඒක මං ෂෙඩියුල් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ ලොකු සාංශ කියනවා ඔබ නිටතරම මේ උඹේ ප්‍රතිඥාට ගැළපෙන වැඩක් ඔළුවේ දාගෙන හිටපන්. කවුරු හරි ආපුවම පොඩ්ඩක් කල්පනා පොඩ්ඩ ඉන්න. මම සෙක්‍රටරිගෙන් අහලා කියන්න. බලන්න ෆයිල් එකේ මොකක්ද තියෙන්නේ? ආයෙදා වැඩක් තියෙනවා. සෝරි ඈ. එන්න විදියක් නැහැ. ඊට කලින් වැඩේ දාගන්න එක තමයි ප්‍රතිඥාව කියන්නේ. එහෙම නැත්නම් කවුරුත් ඇවිල්ලා උඹ හරකට කරපම් මේකට කරපම් කියනකොට අපි ළඟ නැත්තම් ඒ දීප ප්‍රතිඥාවේ වැඩපිළිවෙලක්. ඒ නිසා කවදාරි හිතනද අපි රිට්‍රීට් එකට ආවනේ රිට්‍රීට් ටයිම් ටේබල් එක තියෙනනේ දෙයියන් බුදුන්ට වගේ සලකන්න. රිට්‍රීට් එක අපි දෙනවනේ ප්‍රතිඥාවක් කතා කරන්නේ නැහැ කියලා දෙයියන් බුදුන්ට වගේ සලකන්න. ඒක කවුරුත් ඇවිල්ලා පිටිපස්සින් ඉඳලා කෙවිතෙන් ගහලා කරන්න දෙයක් ඇත්තේ නැහැ. හැබැයි මතක තියාගන්න ප්‍රමාදේ නැත්තයි කරන්න බෑ. එච්චරයි කියන්න තියෙන්නේ. ඔය කවුරු මොනවා කරුවත් Tamange අප්‍රමාදය නැත්නම් ප්‍රමාදේ සහ අප්‍රමාද වෙනස නැත්තම් එයාට පේන්නේ කතා නොකර සිටීම දනුවක් වගේ. නමුත් අප්‍රමාද වෙනකොට තේරෙන පටන් ගන්නවා එක විනාඩි 5ක් කතා කරොත් වාඩි වෙලා බලන විනාඩි 10ක් ඇතුළත කතාව වැඩි වෙනවා. පණ්ඩිසාන්නච කියනවා මං කියන්න ඕනේ මේ කතාව ඇතුළත විතක්ක වැඩි වෙනවයි කියනවනේ හිතවිලි වැඩි වෙනවයි කියනවනේ මේක පරීක්ෂා කරන්න භාවනා කරන්න ඉස්සෙල්ලා සක්මන් නොකර කවුරු හරි දෙක කයිවාරු ගහන්න කියන විනාඩි 5ක්. ගිහිල්ලා එහෙම වාඩි වෙන්න කියනවා. වාඩි වෙච්චා මොකද වෙන්නේ බලන්න කියනවා කරපු කයිවාරුව විනාඩි 10ක් කතා කරනවා. ඉතින් Taman දන්නවා නම් මම යෝගාවචරේ මම මේ විදිහට කටයුතු 100 100ක් නම් කරන්න බෑ. මම ඒක දිගටම කිව්වා මේ දේශනා පුරා. නමුත් Taman දන්නවා නම් එන්නේ එන්නේ එන්නේ Taman මේ යෙදිලා නැත්තම් ප්‍රතිඥාවට ගෞරව කරලා කටයුතු කරන්න වෙච්චාම මේ ලෝකෙ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මොනම කෙනෙකුටවත් ඒ අපි දීලා තියෙන ප්‍රතිඥාවට උඩින් යමක් කියන්න බෑ. උඩින් යමක් කරන්න බෑ. ඊයේ හැන්දෑව වෙනකොට වේරකොට මහත්තයා නැති වෙලා. මං එන්නේ ඉස්සරකට මං දැනගෙන හිටියා හොඳටම අමාරුයි කියලා. පණිවිඩයක් කියලා තියෙනවා. මං අද ගිය ගමම අහම්බෙන් ගියා. ඇරලා බලනකොට ඊමේල් 10ක් විතර තියෙනවා. ඉස්පිතාලේ ගෙනිච්චා ජාර්ත් මහත්තයාව ඔක්කොම බැලුවා ඔක්කොම හරි. ඊට පස්සේ පණිවිඩකට ආපවත් නැති වුණා. ආමංගලේ කටයුතු කරන්න හදනවා නිසන්වනේ නිසන්වනේ සංඝයා කෙනෙකුට වගේ සලකනවා කියලා. ඒතර කවුද කියලා ධම්මජීව හඳුනන කියන්නේ කියලා. අනික් කෙනෙකුට කියලා වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ අපිට අවසර දීලා තියෙන උන්වහන්සේ ඉන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මම මේ වැඩ කර. ඉතින් බන්දුල මල්ලිකාවට පණිවිඩයක් එනවා දාන බෙදනකොට. බන්දුල සේනාපති අතුරු 500කට විදලා මැරිලායි කියලා. ඊතලයේ මේ තල්පත ගහගෙන ඉනේ මෙයා දාන බෙදනවා. දාන බෙදනකොට 16ක් අතින් හොදි දීශයක් හැලෙනවා. මෙච්චිට තේරෙන්නේ නැද්ද මේක මේ සෙනඟ මැද හලන්න එපයි කියලා එක පාරට කෑ ගන්නකොට සාරිපුත්තු සාංශි කතා කරලා කියනවා හොදි දීශයක් නේ උපාතකම්ම ඇයි ඔය දාසිට ඔච්චර කැර කෑ ගහන්නේ කියලා බන්දර මල්ලිකා කල්පනා කරලා කියනවා කෑ ගහන දෙයක් නම් තියෙනවා ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේට අගෞරව වෙයි කියලා. මම මේ කිව්වේ මෙන්න මේක කියවන්නේ කියලා තල්පත ඇදලා දෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂ ඇතුළු 500ක් මැරුවයි කියලා තල්පත ඇවිල්ලා ඉනේ ගහගෙනයි මේ දාහන බෙදන්නේ. ඒ කෑ ගැහුවේ හොදි නැති වුණාට නෙවෙයි. මේ සංඝයාට අගුවාවක් වෙයි කියලා. ඉතින් ඒ වැනි කෙනෙක්ගේ තියෙන ඒ ශක්තිය බාන ප්‍රතිඥාව බලන්න. මම මේ සංඝයාට දාහන බෙදෙන වෙලාවේදී මට එනවා මගේ මිනිහා මැරලා කියලා පණිවිඩේ. ඒක පැත්තක මම මේ වැඩේ කරන්න ඕන. ඉතින් එව්වනේ අපිට මේ ඔය ත්‍රිපිටකය කියලා සූත්‍ර කියලා ඉතුරුලා තියෙන ඕවනේ. එහෙම නැතුව අපි මේ වෙලාව ඔක්කොම වැඩ තියලා හාමුදුරේ පුළුවන් නම් කපන් බැන්නම් කපන් ඔන්න මං ගියා කියලා ගියා නම් මොකද වෙන්නේ? ඕනිතරම් කියන්න පුළුවන්. නැත්තම් දාසිකුර කියන්න පුළුවන් මේ ශාන්සල බලාගන්න මට හදිසි වැඩක් තියෙනවා මේ ස්වාම ප්‍රජාන නැති වෙලා. කරන්නේ කෙරෙන්නේ එයා දන්නවා තන්තරේ පුරාට මෙහෙම ස්වාම්පුරුෂෝ නැති වෙලා තියෙනවා. මේ වැඩේ කරනකොට අන්න අපි ප්‍රතිඥාවට ගෞරව කරලා නැත්නම් ප්‍රතිඥාවට ගව පිළිහිටලා කටයුතු කරනවා කිව්වහම ඒකේ ඉනේ ගැම්ම මම අම්ම නැති වෙච්ච වෙලාවේ ඒත් මට මහ පුදුමාකාර විදිහේ ඔය කොච්චර බයිලා කතා කරත් මේක නිකන් මහ පාළුවක් ගහලා ගිහලා අඬන්න පටන් ගත්තා. ඒ ලොකු සංහසේ මට දොස් කිව්වා. දොස් කිව්වා කිව්වා ගෙදර ගිහිල්ලා එන්නේ කියලා මං ගිහිල්ලා ආවා. යනකොට සංඝයා වහන්සේ දෙනමක් දුන්නා. මට පූජා කරන්න සුදු රෙදි ටිකක් දුන්නා ආරණ්‍යය. ඊළඟ මේක පූජා කරලා ඔළුව බේරගෙන වරෙන් ගියා. ඊට පස්සේ මේ මං ගියා. පැවිදි චාලු තමයි තේරෙන්නේ නැහැ කරන්න ගිහිල්ලා ඇවිල්ලා මයිත් එක ගිය කට්ටිය ස්වාමීන් වහන්සේට විස්තරය කිව්වා. අවසරයි ස්වාමීන් වහන්සේනම පුදුමාකාර මරණයක් මුළු ගමම ඇවිල්ලා තිබුණා. කොක්කොලයක්වත් එල්ල එල්ලලා තිබුණෙත් නැහැ. මරණ දැන්වීමුත් නැහැ. විශාල සෙනඟක් හිටියා. මේ ගමේ ග්‍රාම සේවක කතා කරා මේ ස්වාමීන්ගේ අයියා කතා කරා මිනිහා රංගිය අපි ආවා. එච්චරයි. ඊට පස්සේ ලොකු ස්වාමීන් ඉඳලා කියනවා මේ මමත් හිතින් ওই මරණයට සම්බන්ධ වෙලා තමයි හිටියේ. කියලා කියනවා මං කිව්වා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම හිටියානම් මම තොරන් ගහනවා. මම වැල් ඇදලා පෙර දිනට යනකම් ගොක්කොලේ ඉල්ලනවා. මං හිටියානම් මරණපත්‍ර ගහනවා. මම නැති නිසා කිසිම කරදරයක් නැහැ පුදුම ගෞරවයෙන් සිද්ධ වුණා කියලා. ඒකට ලොකු සාන්ද කියනවා තමන්ට කරන්න තියෙන වතු යුතුයකම් මෙහි කරන්න. ඒකට තමන්ට ඕන වැඩ ටික gedara සිද්ධ වෙලා තියෙයි කිව්වා. ඒක මම හොඳටම අත්දැකලා තියෙන දෙයක්. මේ සාසනික කටයුත්ත 100%ක් හිත දාලා කරන්න හිතූ පැතූ සම්පත් එහි කටයුතු සිද්ධ වෙනවා. ඒව ගැන හිතියෝ දන්න ඕනේ ඒහු සාසනයක් මේක කියලා. ඒ තමන් කරගන්න වැඩ වැඩේ අපි කියනවා නම් මුළු හදින්ම නැත්තම් දෝතිම්ම කරන්න පටන් අරගත්තට පස්සේ ඒක අත්ති තියන්න කවුරක්වත් වෙන්නේ නැහැ. කටක් තියෙන, ඔළුවක් තියෙන කිසි කෙනෙක් නිග්‍රහ කරන්න නැහැ ඒකට. අපි ඒක පැත්තක තියලා මේ සංසාරේ හම්බ වෙච්ච මේ කවුරු හරි අල්ලගෙන මේ නටන නාඩගමේදී වෙන්නේ යම් ප්‍රමාණයකට අපි අර දීව ප්‍රතිඥාවට අගෞරවයක් සිද්ධ වෙනවා පීඩා කටයුතු කරන්නේ ඒකට කාටවත් කවදාකවත් කාටවත් දොස් කියන්න එපා. ඒකට හේතුව අපි මේ අප්‍රමාද ධර්මයේ වඩලා නැහැ. අපේ ධර්ම වඩන්න වඩන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකේ යන න්‍යාය ධර්මයට අනුව තමන් කටයුතු කරනකොට තමන්ට ඕනේ දේ නැත්නම් ඒ ශාසනයෙන් තමන්ට ලැබෙන තියෙන සම්පත්තිය තමන් හිතලා කරනවටත් වඩා ඔයාව බල්ලා කරලා දෙනවා ඒකම පුදුමාකාර දෙයක් ওই මෑත අවුරුදු දෙක තුන ඇතුළත මට හොඳටම අත්දකින්න පුළුවන් දේ තමයි වෙන්න ඕනේ වැඩ ටික වෙනවා මම හිතලා කරන්න ගියා නම් ඔකට බාධා එනවා කරදර වෙනවා නැත්නම් සබහා ධර්ම වෙනවනේ ඒකට හේතුව මොකද මම යමක් ප්‍රතිඥා දීලා තියෙනවා නම් ඒ ප්‍රතිඥාවට කටයුතු කරනවා ඩියුටිෆුල් කියලා කියන්නේ මම කියන්නේ ඩියුටිෆුල් නෙවෙයි බියුටිෆුල් කියලා ඩියුටි කන්සර්න් තමන් කරන දේ හරියට කටයුතු කරන එතකොට අනිත් පැත්තේ ඔක්කොම කටයුතු වෙනවා ඒක හුඟ දෙනෙක් හිතන්නේ මේ මැජික් බලයක් එහෙම නැත්නම් මේ දෙයියෝ අන්තේ කරලා දෙනවා කියලා නෑ මේ ශික්ෂාව සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒ නිසා හිතෙනවා බැලුව බැලමට සීල ශික්ෂාව හරීම ආත්මార్థකාමී වැඩක්. තනිව නිවන් දකින්න හදනවා, පැත්තකට වෙලා කරන්න හදන වැඩක් කියලා. නමුත් ඒ සීල ශික්ෂාව කරන එකනා විතරයි සියලු ලෝක සත්‍ය පිළිබඳව එක චිත්තක්ෂණයක්වත් මෛත්‍රී කරන්න. මේ මනසේ එක චිත්තක්ෂණයක් කර හිතනවා මගේ අතපය තියෙනවා පින් කරපු අද්දකින් කද්දාකත් මම සතෙක් මරන්නේ නැහැ කියලා. මේ පින් කරපු අද්දකින් මං කවදාවත් ඊට පස්සේ හොරකමක් කරන්නේ නැහැ මේ ගතට මනුසාත්ම භාවය මං කවදාවත් කාමීත්‍යාචාරය කරන්නේ නැහැ බොරුවක් කේලමක් කිස් වචනයක් පරස වචනයක් කරන්නේ නැහැ කියන මේ සබ්බ පාපස්සා කරනම් කියන මේකෙන් විතරයි සර්ව ලෝකවාසී සත්‍ය සැනසෙන්නේ අපි නැත්තම් කාටට උදව් කරනවා අපි උදව් කරන්නේ අපේ කෙනෙකුට. අපි දන්න සීමිත කොටසකට ඒක ඒක හරීම පහත්. අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාම කියනවා අපි උදව් කරන්නේ අපේ කමට. නමුත් නිකමට හිතනද පාණතිපත වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට අග්‍ර වූ රත්ත්‍ඥ වූ ආර්ය වංශයක් කියලා බුදුහාමුදුර කියන එක චිත්තක්ෂණයකට සමාදන් වෙලා සත්‍යක් මරන්න නැතුව ඉන්නේ. ඒක හැබැයි උන්ටට දැනගෙන කරන්න ඕනේ. බයටවත් අපාය බයටවත් නෙමෙයි සත්වානුකම්පාවේ මමත් සතෙක් මම සතෙක් මරන්නේ නැහැ කියලා ඒක චිත්තක්ෂණයක් සමාදන් වුණා නම් අපිට සත්තු ඉන්න තැනකට බය නැතුව යන්න පුළුවන්. කිසිම සතෙකුට අපිට වෛර කරන්න බෑ. වෛර කරලා මොන වුණත් ප්‍රශ්නකුත් නැහැ. විසවදින්නේ නැහැ. මොකද හේතුව තමන් ළඟ තියෙනවා. ඒ නිසා මේ තමන් දීලා තියෙන ප්‍රතිඥාලුතෙන් ප්‍රතිඥා ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. තමන් දීලා තියෙන යම් ප්‍රතිඥාවක් නැත්නම් සමාදන් වී ඇති ශික්ෂාපදයක් ඒ විහිළුවට සලකන්න බෑ. විහිළුවට සලකුවොත් බුදුන්ට අගෞරව වෙනවා ධර්මයට අගෞරව වෙනවා සංඝයට අගෞරව වෙනවා ශික්ෂාවට අගෞරව වෙනවා ඒ වගේම තමයි උගුරට වඩා බේත් බිව වෙනවා අප්‍රමාදේ පැත්තේ නමුත් ප්‍රතිඥාව නැත්නම් ප්‍රතිඥා ප්‍රතිඨාව එහෙම නැත්නම් මේ දී යටි පිළින කරන ලද දේ ඒ විදිහට කරන්න පටන් ගන්නකොට අපි හරීම දුර්වලයි නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක පිරෙනකොට පේනවා ඇත්තටම අපි ප්‍රතිඥා පුරණා නෙවෙයි බුදුහාමුදුර අපිට දීලා තියෙන ක්‍රමයට යනකොට ඒක ස්වභාව සිද්ධියෙන් පිරෙන්න පටන් ගන්නවා. ඒ පිරෙන්න පටන් ගන්න මුල් ටික හරීම හිමීට තමයි සිද්ධ වෙන්නේ. හරි අමෝරාවෙන් සිද්ධ වෙන්නේ. නමුත් ඒක ගැම්ම ගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒක වශී කර ගන්නවා කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ස්වභාව ධර්මේ පව නතු කර ගන්න පුළුවන්. එහෙනම් ඕන කෙනෙකුට කිව්වට පස්සේ බුදුරජාණන්සේගේ තියෙනවා ගතියක් අද්විච්ච වචනා බුද්ධ අමෝඝ වචනා ජිනා. බුදුරජාණන්සේ කාට හරි මොනවාරි කිව්වොත් ඒක කාටක වෙනස් කරන්න බෑ. ඒ තරම්ම කාලයක් මේ ඇත්ත කතා කරලා තියෙනවා දෙකක් නැහැ. ඒක කරන්න පාරමිතා පුරලා නිකන් මේ ප්‍රාර්ථනා පමණින් නෙවෙයි. ඒ නිසා අපි මේ වැඩමුළුවකට ආවා. එහෙම නැත්නම් අපි සීලයක් සමාදන් වුණා. එහෙම නැත්නම් අපි මූල කර්මස්ථානයක් සමාදන් වුණා. එහෙම නැත්නම් අපි යම් වැඩපිළිවෙලක් කරන් තියෙනවනේ ඔයිට වැඩිය මොකක්වත්ම ඕනේ නිවන් දකින්න. ඒ ගත්ත දේ නැවත නැවත ජීවත් කරමින් ඒකම කරන්ඩ වැරද්ද නෙවෙයි. කරනකොට කරනකොට මේකේ ඇති වෙන ඒ මොකද්ද කියන්නේ සුද්ධ වීමක් වෙනවා විසුද්ධියක් සිද්ධ වෙනවා ඒක මේ හදිසි වැඩවලින් නෙමෙයි කරන්න තියෙන්නේ කරපු දේ නැවත නැවත කිරීමයි කරනකොට කරනකොට එන විසුද්ධිය ඊගා විසුද්ධියටපත් නොකර අරින්නේ ඒක නිසා මේ Taman දී ඇති ප්‍රතිඥාව නැත්තම් අපි යම් නීතියකට රෙගුලාසියකට බැඳිලා ඉන්නවා නම් ඒ නීති රෙගුලාසියත් නෙවෙයි. Taman දීව ප්‍රතිඥාවට ගරු කරලා වැඩකරන ඒක තමයි ඉන්න තැනක ඕනම තැනක ප්‍රතිෂ්ඨාව ලැබෙන දේ. බුදුරජාණන් වහන්සේට හම්බෙලා තියෙන ආනිසංසය තමයි සමතිට්ඨිත පාද. මුළු පාදේ පොළොවේ තිබ්බහම කදාල් ලෙසන්නේ මුළු පය පොළොව බදලා ලනවා කදාකත් ලෙසන්නේ. ඒ නිසා පුරිම වන්දිසාංශ කියනවා ප්‍රතිෂ්ඨාවට ගරු කරන්නේ නැති මිනිස්සයා රබර් බෝලයක් උඩ දැම්මා වගේ බම්පෙවි බම්පෙවි බම්පෙවි ගිහලා පාතම තැනට යනවා. ප්‍රතිෂ්ඨාට පිහිట్లా කටයුතු කරන එක නම් සතපහේ කාශ්‍ය කුඩ දැම්මා වගේ වැටිච්ච තැනම අල්ලනවා. එහෙමම බදලා හිටිනවා. ඒ නිසා මේ මනුස්සයා ඕනේ තැනකට ගියාම gedara වගේ තේරෙන්න පටන් ගන්නවා. යම් තේ විලාවකට Tamante ඒ වගේ නూరుණු පුරුදු ගතියක් එනවනම් මතක තියාගෙන ඉන්න මෙතන තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒක. අපි දීප ප්‍රතිඥාවට කටයුතු කරලා නැහැ. මේ වගේම දේශනා හමාර කරන්න ඉස්සලා මම බොහොම සන්තෝෂෙන් කියනවා මේක අනුම්මනින්ද කවදාවත් පාවිච්චි කරන්න එපා. එහෙමනම් හරි අමාරු කොට වැටෙනවා අපි. අපි හරියට අනුවිචනය කරනවා. Tamanට මෙතෙන් දෙන්න පුළුවන් උනේ මේ කියන වැඩමුළුවකට මේ වගේ එන්න පුළුවන් උනේ පුංචි වීර වික්‍රමකමක් නෙමෙයි. ඒක හිතන්න එපා නිකන් මේ හම්බයක් කියලා. දැන් අපිට තියෙන කොටස අඩුයි. මේ ප්‍රතිඥාවක පිටලා කටයුතු කරනවා කියන එකේ කරපු ප්‍රමාණය වැඩියි. තියෙන ප්‍රමාණය අඩුයි. ඒ දේ කරනකොට එනවා බොහෝම ලස්සන සාසනික අලංකාරයක්. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. Tamange ඔය පෞද්ගලික ආසාවල් ඉෂ්ට වෙනවා විතරක් නෙවෙයි එකක් වෙනවා. ලෝකෙට පුදුමාකාර ආදර්ශයක් වෙනවා. එහෙම නැත්නම් ಗುಣ චර්චයක් පාටපත් වෙනවා. ඒ නිසා කරන වැඩවලදී ලාභ සත්කාර හොයන්න යන්න එපා. මේ කරන වැඩෙන් අපි මරණයට පස්සේ ඉතුරු වෙන ආදර්ශය බලන්න. ආදර්ශයේ බල්ලා අන්නේ විදිහට කටයුතු කරන්න ගත්තොත් අපිට මේ ශාසනය මේ ආපු ගමන නැත්නම් මේ ඇවිල්ලා තියෙන ප්‍රදේශේ වුණත් ලොකු මුදිතාවක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම සමව භාවනා කරන අනික් අය කෙරෙහි මම මේ ඇත්තටම උදව් කරනවාමදි මේ ඇත්තන් මේට වැඩි උදව් කරන්න ඕනේ කියලා. ඒ සියලු දෙනාගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න බාටපත් කරන යන්න ගියාම පිටිසතර ඇති වෙන මේ සමගිය කියන එකක් තියෙනවනේ. සමග්ගානන් තපෝසුකෝ කියන සමගියත් ගන්න පමණයි තපත හරියන්නේ. අන්න ඒකට මේ සමංගේ කෙරෙන්න ඕනේ ප්‍රතිඥාව කළ යුතු කාරණා ටික කරනවා නම් බාහිර වශයෙන්මත් මේ සමාජයේ නිකන් දේව සමාජයක්, බ්‍රහ්ම සමාජයක්, සත්පුරුෂ සමාජයක් බාටපත් වෙනවා. Tamanටත් ඒක hina වෙවි ඉදිරියට යනකොට ගමනක් පාටපත් වෙනවා. එසේම සියලු දිනාට වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.